අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් කවුරුත් ගන්න පරිදි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක සතිವಾರයක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු තරංගයි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ අද දින ලිඛිත ප්‍රශ්න 17ක් තිබෙනවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී පාදයට සිත යොමා මුලින්ම වම දකුණ ලෙස ආරම්භ කළ අතර ලනුපෙදුරේ ඝට්ටණය වන ස්ථාන හඳුනා ගතිමි. ඊටක පාදයක් එසවෙන්නේ නැතිව ලනුපෙදුර දිගේ ඇදී ඉදිරියට තබනවා හඳුනා ගතිමි. වැලිමලුවේ සක්මනේදී උණුසුම් සිසිල් ස්ථාන, උස් පහත් ස්ථාන, රළු සිනිඳු ස්ථාන හඳුනා ගතිමි. වැලි වැඩියෙන් ඇති ස්ථානවල පාද එරෙනවා. ඇඟිලිවල රැඳි වැලි ඉදිරියට ටිකක් විසිවනවා අද්දුටිමි. සිසිල් ස්ථානවලදී පාදවල ඇඟිලිවල පහළ කොටසත් කොටසටත් පාදයේ මැද ස්ථානයටත් සීතල වැඩියෙන් දැනුනි. පාද බිම ස්පර්ශ වන විට පාදයේ මුලැමැද අග වශයෙන් නිරීක්ෂණය කළෙමි. නොදැනීම විටින් විට සිත ඇතුළත කතාවක් පටන් ගනී. එහෙත් පෙර පරිදි එහි දිගින් දිගට අභිනන්දනය කිරීමක් නැත. නැවත පාදයට සිත යොමා භාවනාව දිගටම පැවැත්වීය. ශරීරයේ වම් පාදයට බර වැඩියෙන් දැනුනි. සවස ලනුපැදුර මත සක්මන් භාවනාව කරද්දී නිදිමත ගතිය දැනුනි. ලනුපැදුර මත අප්‍රාණික ශරීරයකින් ඇවිත් දෙමි. එවිට ලනුපැදුරද බොඳ වී පෙනෙන්නට විය. එහෙත් පාද ස්පර්ශ හොඳින් හැඳින්නිමි. විටක බිත්තියට ටිකක් හේතු වී ඉන්න සිතුණා. එහෙත් තවත් එක්ෂණයක් හෝ එසේ ඉරියව් වෙනස් නොකර සක්මන කරන්නට අදිටන් කර ඇවිත් දෙමි. ක්‍රමයෙන් එම తত্ত্বය අඩු විය. ඉන්පසු පියවර තබන හැම විටම වැටහුනේ තබන සෑම පියවරක්ම තබන මොහොතේම ඒ අතීතයට ගිය පියවරක් වන සැටිය. ඒ අත්දැකීම පවා අනිත්‍ය වෙලා යන හැටි බලා සිටියා. පරයන්ක භාවනාව උදේම සක්මන් භාවනාවෙන් පසු පරයන්ක භාවනාවට ගියා. එහිදී දිවා කාලයට වඩා හුස්ම රැල්ලේ සිසිලස ප්‍රස්වාසයේ උණුසුම ප්‍රකටය. උදේ 9ත් 10යි 30ත් අතර කාලයේ පර්යංක භාවනාවට වැලිමළුවේ සිට සක්මණෙන් පසු ආරම්භ කළෙමි. එහිදීද ආනාපාන සතිය මූල කර්මස්ථානයේ ලෙස වැඩූ අතර ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දිග සහ කෙටි වශයෙන් විටින් විට වෙනස් වන අයුරු බලා සිටියෙමි. විටක හුස්ම රැල්ල තා මන්දගාමී ලෙස සිදු වී හුස්ම නොගෙන ඉන්නා බවද හඳුනා ගතිමි. හුස්ම නොගෙන ඉන්නා කාලය තත්තර ගණනාවකි. එසේ සියුම් වූ ආශ්වාස ප්‍රශ්වාසයේ විටින් විට නැවත දිග සහ කෙටි වශයෙන් ප්‍රකට විය. ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් හුස්ම රැල්ල පඩිපෙලක් නගින ආකාරයට ස්ටෙප් බයි ස්ටෙප් සිදුවන බවක් වැටහුණි. විටින් විට සිත විසිර ගියද පෙරට සාපේක්ෂව අඩු මට්ටමක පැවතුණි. විනාඩි 20කට පමණ පසු කය ඉතා සැහැල්ලු බව වැටහි ගියා. අත් දෙක මුලින්ම නොදැනී ගියා. වැලිමලුවේ ඊයේ දින පිරිසක් යන්ත්‍ර වලින් වැඩක නිරත වී සිටින නිසා ශබ්දය ഘോഷාකාරී බව තිබුණද විනාඩි 20කට පමණ පසු මට ඒ සියල්ල නොඇසී ගියා. හිස පහලට කඩා වැටි අයුරු බොහෝ වේලාවකට පසු දැනී නැවත ඉරියව්ව වෙනස් කරන බව සිතමින් හිස සාමාන්‍ය පරිදි සෙමෙන් නැවත සකසාගෙන භාවනාව ඉදිරියට කරගෙන ගියා. පැයකට අධික කාලයක් වුව නොනැගී භාවනාව වඩන්නට හිතුණා. භාවනා කාලය තුල කිසිම වේදනාවක් අපහසුාවක් නොදැනුණද භාවනාවෙන් නැගිටින විට මුළු ඇඟම වේදනා සහිත විය විටක දහඩියෙන් තෙත් වේ විටින් විට අධික තිගැස්සීමකට ලක් වුවත් ඔබ වහන්සේ පැවසූ පරිදි බියක් ඇති කර නොගත්ෙමි ඒ නොහිතාම එවිට දෑස්සර බැලෙනවා තවදුරටත් භාවනාව ප්‍රගුණ කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට මෙම ධර්ම දානමය කුසලය නිවන් පිණසම වේවා. මේකේ සක්මණ විස්තරේ ගත්තත් ආනාපාන විස්තරේ ගත්තත් ශබ්ද විස්තරේ ගත්තත් ටික වේලාවක් යනකොට ඒකෙන් අදාළ නැති තත්ත්ව කරපත් වෙනවා. සක්මන් කරනකොට ඉබේ සක්මන වෙනවා වගේ. ආස්වාද ප්‍රසවාසයේ නොදැනෙන මට්ටම සිුම් වෙනවා. මේ ගුරුසු ශබ්ද ටික වෙලාවකට ඇහෙන්නේ නැතු වෙනවා. ඒ ශබ්ද නැතිවීම වෙන්නේ නැහැ. හුස්ම ගැනීම නතර වෙන්නේත් නැහැ. සක්මන් නතර වෙන්නේ නැහැ. මුත් ඒකේ හිත මෑත් කරගන්න ගතියක් එනවා. ඕනෙම අරමුණක් දිගට ඇසුරු කෙරුවොත් ඒකෙන් හිත මෑත් වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඉතින් කරදරේ නැතිවීමෙන් නෙවෙයි අපි නිවන් දකින්නේ. කරදරෙන් හිත මෑත් කරගන්නේ. ඉතින් ඒ නිසා කරදර නැති කරන්න දගන්න මනුස්සයා පුදුම අපහසුකටපත් වෙනවා. කරදර උතන දිවිච්චාවයි මම මෑත් කරගත් හිතෙන් ජීවත් වෙනවා. ඒකට කියනවා මේ ලිඳකට බෙල බලන මනුස්සයා හොඳටම පట్టල වෙලා අතපය පතුරවන ඔළුව විතරක් දාලා මෑත් කරගත් හිතින් යුක්තව දන්න වැටුනොත් ඉවරයි. මේ බලන්නේ හෙලක් දිහා, මේ බලන්නේ ගැඹුරක් දිහා. මෑත් කරගත් හිතින් බලන වැටෙන්නෙත් නෑ මොකක්වත් නෑ. ඒක කරදර ඇඟේ දාගන්න එක තමයි පුත්‍ජජනයේ වැඩි. ඕනම කරදරයක් තියලා මෑත් කරගත් ඉතින් බලන්න ඕන. ඒකට කරදර කරදර කරන්නේ නැහැ. පිටියක් ඇසුරු වෙන්න අරින්න. ඇසුරුනාට පස්සේ ඕ ගානක් නැතුව ඕනම දෙයක් මේ ලෝකේ හැටියෙම. මේක මේ මෑත් වෙන්න හදනලාදී මේක නැවත නැවත අලුත් කර කර කතා කරන එක තමයි වල්පල් හැලි කියලා කියන්නේ. ඒවා තමයි අභිනන්දනය, අභිවදනය, අජෝසනය කියලා කියන්නේ. අර යන්න දෙන්නේ නැහැ. ඒකම ඇදලා අල්ලපු ගෙදෙට්ටත් කිය කියා කතා කරගෙන ඉන්නවා. ඒතරට අර යන්න හදන කරදරේ නතර වෙනවා. නිසා ජීවිතයේ මුළු ආධ්‍යාත්මය හරහාම ප්‍රතිපත්තිය හරහා අපි පුරුදු වෙන්නේ කරදර තිබුණට මෑත් කරගත් ඉතින් ජීවත් වෙනවා. කවුරුත් ඒකට කැමති නැහැ. ඔක්කොටම ඕනේ මේ කරදර වල දිග පහළ මුල ගිය අල ගිය හොය හොය ඉන්නේ. ඒ තමයි පත්තර කියන්නේ. ඒ තමයි රේඩියෝ කියන්නේ. ඒ තමයි ටෙලිවිෂන් කියන්නේ. ඒ තමයි වල්පල් හැලි කියන්නේ. ඉතින් ඒක නැති එකම හොඳයි. අදේව නාචු බාලා. ඒ නිසා මේ මෑත් කරගත් හිතට නිදර්ශන තුනක් මේ ලියන කෙනා දන්නේ නැතුව ලියලා තියෙනවා. ඕක තමයි ක්‍රමය. සද්දේ ආව ටික වෙලා ගන්න දන්න බෙල්ලත් කඩා වැටලා නින්දටත් ගිහිල්ලා වෙන්නට මේ සද්ද නිසා කරදර. හුස්ම ගන්නගෙන ඉන්නවා හුස්ම ගන්න බව දැනෙන්නේ නැහැ. සක්මන් කරනකොට ඉබේ සක්මන යනවා. මෙන්න මේ මෑත් වීමේ ලකුණු තේරුම් අරගෙන කටයුතු කරන්න. එතකොට අපේ ජීවිතේ මරණ වෙලාව වෙනකොට මෑත් කරගත් ඉතිං උත්තර මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මොනදෝ බදාගෙන හිටියොත් ඒ බදාගෙන ඉන්න දිගේ තමයි යන්නේ. ඒ නිසා ඒවට අබිරමණය නොකර සිටීම, අභිවදනය නොකර සිටීම නැත්නම් කතා නොකර සිටීම, අජෝසනය නොකර සිටීම රිංග ගන්න එපා. එතකොට තේරෙන පටන් ගන්නවා ඒව කවදාකවත් රිංග ගන්න එන්නේ අපි මෑත් කරගත්ත ඉතින් ඉන්නකොට. මේකට කියන්නේ කොස් කපන්න ඉස්සලා පොල් තෙල් ටිකක් දාගන්නයි කියන්නේ. වයර් වල වැඩ කරන්න ඉස්සලා රබර් ග්ලව් එකක් දාගන්නයි කියන්නේ. කරන්ට් වදින්නේ නැහැ. පොල් තෙල් දින නිසා කොස් කෝල්ල ගෑවෙන්නේ නැහැ. අනිත් වගේ ලෑස්ති වෙලා යන්න දුක වල නම් අඩුවක් වෙන එකක් නැහැ කවදාකවත්. මේ දුක් පිළිබඳ කතා නොකර මෑත් කරගත් හිතින් ජීවත් වෙන්න මේ නිදර්ශන තුන තවදුරටත් අනුග්‍රහ කරමින් මේ වගේ ලෑස්තිලා යන එක තමයි භාවනාදී කරන්නේ. පෙරවන් සරණයි අතිපූජනීය අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මම අවුරුදු දෙකක පමණ සිට සක්මන් භාවනාව කරමි. සක්මන ආරම්භයේදී විනාඩි කිහිපයක් වේගවත්ව හා කඩිසරව සක්මන් කරමි. මම දැඩි අවධානයෙන් යුතුව සක්මන් මළුව හා දෙපයේ ස්පර්ශයේ බලමි. යටිපතුල කෙරෙහි අවධානය යොමු කරමින් සම්පූර්ණයෙන් යටිපතුල පොළවේ වදින ආකාරය මනසින් නිරීක්ෂණය කරමි. පතුලේ විලුඹ පා ඇඟිලි වැලි මළුවේ හෝ ලනුපැදුරේ ස්පර්ශව තදවන ආකාරය ඇඟිලි විහිදුවමින් දෙපා ඉදිරියට ඇදෙන ආකාරය පා ඔසවන විට සැහැල්ලුව වන ආකාරය මෙනෙහි කරමි. මනසේ ඇඳෙන්නේ යටිපතුලේ ඇවිදින ආකාරය පමණි. යටිපතුල් තදවන විට ස්පර්ශය අනුව ඇතිවන ඇලීම්, ගැටීම් අනුව විඳීම් අනුව ස්කන්ධයන්ගේ පහළවීම, ඒ අනුව ඇතිවන ලෝභ, ද්වේෂ චේතනා හෝ අලෝභ, අද්වේෂ චේතනාවන්ගේ විපාක සිහි කරමි. වැලිමලුවේ ලනුපැදුරේ යටිපතුල් තදවන විට ඔසවන විට ඇතිවන සැහැල්ලුව අදුක්කම සුඛ වේදනා නිවනට යොමු වන ආකාරය මෙනෙහි කරමි. මම දැන් මෙතන සංකල්පය සිහි කරමින් දෙපාවල ස්පර්ශයේ මතම සිහිය රැඳවීමට උත්සාහ කරමි. බොහෝ වේලාවක් පාදවල ස්පර්ශයේ මත රැඳින සිහිය නොදැනුවත්වම පිටපනින ආකාරයද ඒ අනුව සිතේ ක්‍රියාකාරීත්වය මනසින් දැකීමටද බොහෝ වේලාවල මට පුළුවනි. පා තදවන විට ඇතිවන දුක් වේදනා සැනකින් සැනකින් සැප වේදනා බවට පත්වන ආකාරය සැප වේදනා දුක් වේදනා බවට පත්වන ආකාරය යටිපතුල් තදවීම සහ එසවීම අනුව මෙනෙහි කරමි මෙසේ දුක සැප අනුව චේතනා තුල ඇතිවන ස්කන්ධයන්ගේ පහළවීම අනුව මතු ප්‍රතිසන්දිහා විපාක කර්ම සකස් වන ආකාරය සිතින් මෙනෙහි කරමි මුළු සක්මනම සංසාර භව ගමනක් විපාක විඳින ආකාරයත් හෙලි කරන పూర్ව ලක්ෂණ පෙන්වන්නකි. මෙසේ පැයක් පමණ සක්මණේ යෙදෙන මා ඊළඟට පර්යංකය වෙත යමි. පර්යංකයේ මාගේ මූල කර්මස්ථානයේ ආනාපානය වේ. පර්යංකයට යාමට පෙර ඊට පෙර පර්යංකවල මාගේ අත්දැකීම අනුව කතරම් දැඩි අවධානයකින් සිටියත් මගේ සිහිය ආනාපානයෙන් පිටපැන නොදන්නා තැනකට ගොස් සිත ලැබුම් ගන්නා නීරස ස්ථානයකදී නොදැනුවත්වම නිින්දට යාමෙන් අත්මිදීමට මම දැඩිසේ අදිටන් කළෙමි. ඒ නිසා පර්යංකයේ සිට වර්තමාන මොහොතේ ඉඳගෙන සිටිනා ඉරියව්ව මෙනෙහි කළෙමි. සෙනකින් ආනාපානයේ මතුව ආශ්වාසය ආශ්වාසය ලෙසත් ප්‍රස්වාසය ප්‍රස්වාසය ලෙසත් මෙනෙහි කළෙමි. ආශ්වාසයේ නාසයේ අගට පිටත සිට ඇදී එන සුලන් ධාරාවක් නාසයේ අග ගැටෙමින් ආශ්වාසයේ නාසයේ අග අගට පිටත සිට ඇදී එන සුලන්දාරාවක් නාසය අග ගැටෙමින් නාස්කුහර පුරවමින් ඇතුළට ඇදී යන ආකාරයේ දෙස බලා සිටියෙමි. ආශ්වාසයේ අගට කිසිම සම්බන්ධයක් නැතිව අතරමඟ සිට සුලන්දාරාවක් නාසය අග ගැටෙමින් පිටවන ආකාරයත් ආශ්වාසය හා ප්‍රශ්වාසයේ අතර හිඩසක පවතින ආකාරයත් වාර කීපයක් නිරීක්ෂණය කළෙමි. එක්වරම මගේ කිසිම අනුදැනුමක් නැතිව රූපවාහිනී තිරයේ ලයින් එක මාරු වූ වාසේ මගේ මනසට දිස් වූයේ අමුතුම දර්ශනයකි. ආනාපානය මනසට මතක් වුවත් ආනාපානය කොහි ගියාද නැත. නොදන්නා තැනක මා හුදකලා වී ඇත. වර එක අඳුර චංචල ස්වභාවයක් දිස් වුවත් වර එකදී දීප්තිමත් දැඩි ආලෝකයක් ඇත. හිතේ ලොකු සමාධියක් නැත. මට දැනෙන්නේ මම නිකන් ඇස් දෙක පියාගෙන ඉන්නවා සේය. නින්දේදී අවදිව සිටින්නා යනුවෙන් ලැබුණු උපදෙස නිසා මනසට නිින්ද යාම වැළැක්වීමට මම දැඩිසේ අදිටන් කරගෙන සිටියෙමි. සමහර වෙලාවට මට යාන්තමින් ආනාපානය සිදුවන අයුරු දැනේ. ආනාපානය දැනුණත් නැවත ආනාපානය මෙනෙහි කිරීමට තරම් මගේ මනස ශක්තිමත් නැත. කවුදෝ මගේ මනස මෙහෙවන ආකාරය මම සිතින් බලා සිටියෙමි. වර එක තදින් හුස්ම ගන්නා ආකාරයද මම සිතින් බලා සිටියෙමි. මෙලෙස ලොකු විස්තර කීමට තරම් දෙයක් නොවුවත් පැයක් පමණ මම හුදකලා බව දෙස මම බලා සිටියෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ භාවනාවේ දියුණුවට අවශ්‍ය උපදෙස් ලබා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකේ මේ ධක්මන පිළිබඳ විස්තරය විෂිතුරුයි පරියන්ක භාවනා පිළිබඳ විස්තර නිකයි ඒකාකාර ගතියක් තියෙන්නේ. කෙසේ නමුත් මේ මට්ටමට ගියාට පස්සේ Taman දිහාම Taman බලාගෙන ඉන්නකොට මේක ඇතුළේ වෙස් මාරු වෙන හැටි වර්ණ සංකලන ආකාර සටහන් මාරු වෙන හැටි ඉතාමත්ම ඕලාරිකයි පටිච්චසමුප්පන්නයි සංකතයි උන්ටම පැහැදිලි මේ කොච්චර ශීක්‍රම වෙනස් වෙනවද කියලා. ඒ වගේම මේක ඊට ඉස්සෙල්ලා කියන්න බැරි තරම් ඒ වෙලාවේ හට ගන්න දෙයක්. හේතුඵල ධර්මයක් තියෙනවා. උන්ට යුක්තිය පසිදලන්න යන්න එපා. වෙන දේ දිහා බලනින්ද මට මං අහන්නෙත් නැහැ සාක්ෂි අහන්නෙත් නැහැ මට නඩුකාර කෞසලයක් ඕනෙත් නැහැ. මේක දිහා බලාගෙන ඉන්න බැරිකම තමයි කෙලස් කියන්නේ. බලාගෙනකොට මේක ඇයි කියලා හිතෙනවා, මේක වෙනස් කරන්න හිතෙනවා. ඉතින් ඒ කරන්න ගිය ගමන් ගඟක් ගිහලා උඩහට හරවන්න හදුවා වගේ කරදරයි. ඕක දිහා බලාගෙන ඉන්නකො පටිච්ච සමුප්පන්නය. ඕක සංඛතයි. ඒ කියන්නේ කල්ලාතු කියන්න බැරි තරම් ඒ එතන තැන හරියන්නේ. ඕලාරිකයි බොහෝ ප්‍රසිද්ධයි. ඉතින් ඔය ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට යාගේ චිත්ත නියාමයේ තේරෙයි. ධර්ම න්‍යාමයේ තේර අපි නීති දාන්න ගියොත් එකක්වත් අපිට වැටහෙන්නේ. අපි දන්න දේවල් වල තියෙන අසම්බර සහ අසන්තුෂ්ත භාවය නිසා අර යථා ධර්මෙ වැටෙන්නේ. ඒ නිසා ඔයගේ මට්ටමට ගියාට පස්සේ ඔක ඕම යන්න අරින්න බොහොම වෙනස් වෙනවා. බොහොම ඕලාරිකයි කියන්නේ බොහොම හොන්තරටම ප්‍රසිද්ධව පේනවා. මේකම බලන ඉන්නවනම් සතියක් තියෙනවා. පරිසම්පාදයක් තියෙනවා. හැබැයි කාලෙම අධිකම නිසා අත්දැකීම් අධිකම නිසා මේ රචනය මෙතනින් මග නතරලා තියෙනවා. හොඳටම ඔක නැවත නැවතත් දිගින් දිගටම බලනවා කියන අදහසින් දිගට භාවනා කරන්න. নমස්කාර පූර්වකයෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකය ඊයේ සවස ආශ්වාස ප්‍රාශ්වාසයේ සතිමත් උනිමි. අලුයම පර්යංකය සමෝහ භාවනාවෙන් තොරව විනාඩි 45ක් පමණය ආනාපානීය මැනවින් දැනුනිමි. අලුයම සක්මන් භාවනාව සමෝහ භාවනාවෙන් තොරව ආස්වාස ප්‍රස්වාසයේ සතිමත් විය. ස්වාමින් වහන්සේට උතුම් වූ නිවන් සුවම ලැබේවා. ඔය දැනෙන දේ මොකද්ද කියන එක තමයි මම හිතන්නේ මේ 10 වෙනි සැරේටත් කියන්නේ මොනවද දැන් හොඳට දැනනවයි කියලා තියෙනවා. සතිමත් උනායි කියලා තියෙන දැටෙහිච්ච දේ අත්දකපු දේ තාම එන්න මුකුළු පාන. ඒ නිසා ඒක එන්නකම් භාවනා පටන් ගන්න. හොඳට ආනපානෙට ගියාම ආනපානෙ දැන් ඉන්න බව දන්නේ කොහොමද මේක මේ වෙන හිතක් නෙවෙයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි ආනපන ඉන්න බව වැටුණ හැටි ලියා ගන්න කොච්චර අමාරුද කියලා බලන්න. ඉතින් ඒ නිසා ඒක වෙනකන් අපි තාම වැඩියට බහැලා නැහැ. ඒ නිසා මේකේ වාක්‍ය දෙකක් තියෙනවා. මුදුවට වැටුණා කියලා තියෙනවා. ඒකේ සතිය පිටියයි කියලා. මොකද්ද වැටුනේ කියලා නැහැ. ඒ නිසා කරුණා කරලා ඒකම ලියන අදහසින් හෙටත් ලියන්න. එතකොට ඔය බබා හම්බ වෙයි. නැත්තම් විලිලලා විලිලලා ඉන්නවා බබා එළියට එන්නේ ගරුතර ස්වාමින් වහන්සේ පළමුවරට භාවනා කරන මගේ සත්වන භාවනා දිනයයි. පර්යංක භාවනාව ආනාපාන සතිය වඩන්නෙමි. ඉන්නවා ඉන්නවා කියා සිතා ටික වේලාවකින් සිහින්ව ආනාපානයේ පෙනී එයි. ආනාපානයේ සිහින් තත්ත්වේ වටහාගත් මම ආනාපානය ගැන නොසිතා ශරීරයේ දෙස බලා සිටියෙමි. කුහුඹින් යනවා මෙන් දැනෙන තැන් වේදනා දැනෙන තැන් හිරිවැටීමෙන් දැනෙන තැන් සමාවන්න හිරිවැටීමෙන් දැනෙන දත් ආදී සියලු ආකාරයේ වේදනාවන් දැනෙන තැන් දෙස මොනවත් නොසිතා බලා සිටියෙමි. එවිට ඒ ඒ වේදනාවන් නැති වී යයි. නමුත් තවත් තැනකින් වෙනස් ආකාරයේ වේදනාවක් දැනේ. වේදනා දැනෙන තැන් දෙස බලා සිටින විට වෙනත් බාහිර සිතුවිලි වලට සිත ගලාගෙන යෑම අඩුය. වෙනත් සිතුවිලි ආවත් ඒවා වලින් ඊතරම් හානියක් නොවේ. විනාඩි 40ක් පමණ ශරීරයේ දෙස බලාගෙන සිටිය හැකි වුවත් නිදිමත ගතිය වරින් වර එයි. වෙනදාට වඩා සතිමත් බවකුත් සිතට හා ගතට සැහැල්ලු බවකුත් ඉක්මනින්ම සතිය නොකැඩෙන ස්වභාවයක් ගනී. සක්මන් භාවනාව ඉන්නවා ඉන්නවා කියා සිතා වම දකුණ ලෙසත් ඔසවනවා තබනවා ලෙසත් ඔසවනවා යවනවා තබනවා ලෙසත් සිතා සක්මන් කරන්නෙමි. සතිමත් බවක් දැනුන පසු නොසිතා පාදවල ක්‍රියාකාරීත්වයේ දෙස බලාගෙන සක්මන් කළෙමි. ශරීරයේ ටිකා සැහැල්ලු ගතියක් දැනුනි. සමහර අවස්ථාවල ඉබේම ඇවිදිනවා වාගේ ආයාසයකින් තොරව ඇවිදීමට හැකි විය. ආශ්වාසයේ ඉවර වී ප්‍රශ්වාසයේ පටන් ගන්නා තැන ඇති සියුම් පරතරය මෙන් එක් පාදයක ක්‍රියාකාරීත්වය අවසන් වූ වෙනවත් සමගම අනිත් පාදයේ ක්‍රියාකාරීත්වය පටන් ගන්නා තෙක් ඇති සියුම් කාල පරාසයේ දුටු වෙමි. විනාඩි 40ක් පමණ සක්මන් කරන්නෙමි. වෙනත් සිතුවිලි වලට සිත ගියත් පහසුවෙන්ම නැවතත් පාද දෙස යොමු කළ හැකිය. භාවනාව දියුණු කර ගැනීමට සුදුසු උපදෙස් දෙනමින් අයද සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ උත්සාහය හොඳයි ලියන්න ගත්ත. මොස් පරියන්ක ගැන කියනනම් ආනාපාන ගැන කතා කරනවා, ඉන්න ගැන කතා කරනවා, හිතවිලි ගැන කතා කරනවා, নানা ප්‍රකාර දේවල් කතා කරනවා. ඒ නිසා බලන්න මේකෙන් වඩාම ඇසුරට පහසු කෝකද කියලා. ආනාපාන නම් ඒක ගැන ගන්න. මොකද මේක අහගෙන ඉන්නකොට හිතෙන්නේ මේ ඉන්න ඉරියව්ව තමයි ඇසුරට කිට්ටු කියලා. එහෙම නැහැ ඒක ගැන විතරක් ලියන්න. අනිත් ඒවා ලියන්නේ යෑමෙන් සබාවේ අවධානය සම්පූර්ණම ගැලපෙනවා. ඕනේ නම් අන්තිමටම ලියන්නේ මේක නට සති වීති විලිත්තාව, හද්දත්තාව, වේදනත්තාව අනපන තිබුණයි කියලා. මේ රචනයේ මැදට ඔය එක එක කැලි දානකොට අහගෙන ඉන්න කෙනාට අන්ද අන්දවන්ද වෙනවා. ඒ නිසා ප්‍රධානට වැටහෙන දේ ප්‍රධාන කරලා ලියන්න. ඒකත් ලියන්න ඉඳගෙන ඉන්න බව වැටහෙන්නේ ඇවිදින එකත් එක්ක බලනකොට කොහොමද කියලා. එතකොට ඇවිදින එක වැටෙන්නේ ඉඳගෙන ඉන්න එකත් බලනකොට කොහොමද කියලා. අන්න එතකොට තේරෙනවා මේ කියන මනුස්සයා අලකොල මිනකොල දන්න මනුස්සයෙක් කියලා. නැත්නම් පිසිගේ පලාමල් වගේ තියෙන සීරම ගෙනත් දානවා. ගුණයක් නැහැ. ඉතින් ඒ නිසා රචන ලියන්න පටන් ගන්නකොට ඕම තමයි. ලියලා ලියලා ලියලා ලියන්න හදන තේමාව මත වෙන විදිහට රචනේ ලියන්න. ඒකට 180ක් රචනේ කතා ශරීරයේ දෙන්නේ. පරියංග සක්මනේ කතා කරනවනේ සක්මනේ තමයි වැටහිච්ච දේ ඇවිදීම ඉඳගෙන ඉන්නවට සාපේක්ෂව කොහොම මොනවද වැටුනේ අන්න ඒ ටික එලි දැකපු දවසේ ගුණාවක් එනවා තේමාවක් එනවා එහෙම නැත්නම් ඉතින් අපි අකුරු ලියන්න පුරුදු වෙන කෙනෙක් වගේ රචනා ලියන්න පුරුදු වෙන කෙනෙක් කියන මිසක් අහගෙන ඉන්න කෙනාට කිසි හරයක් නැහැ. ඒකේ ධර්ම ඕජාවක් නැහැ. ධර්ම රසයක් නැහැ. ඒක නිසා ඒ හිතෙන විදිහට කියදාගේ ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න ගනම් ප්‍රධාන දේ ඒක වැටහිත දෙලියක්. සක්මන් කරනකොට නම් පයක් ගන්නකොට පයක් ගන්නකොට අතරමැද හිත තන වැටෙනවා කියලා ආ කොහෙද යන ආනපන කාය දාගෙන තියෙනවා. ආනපන දෙක මැද තියෙනවා වගේ කියලා කියන මේ කොහින් ගත් එකද දන්නේ. ඒක ඒක ඒක පරියන්කේටවත් තියාපා. මේක පරියන්කෙමුත් අරගෙන ඒක උද්ෘතයකට ගන්නවා සක්මනට. ඒ නිසා රහගෙන ඉන්න එකනාගේ මනස අන්ධබන්ද කරනවා. අන්න ඒක නැතිකරන්න රචනෙ ලියලා කියවන්න. කියවන්න මොනක්වත් දන්නේ නැති කෙනෙක් මේක අහන්නේ පණිවිඩේ යනවාද කියලා. ඒක ලොකු ලොකු වෙනසක් ඇති කරන ජීවිතේ. කතා කරනකොට කතා කරන දේට සාපේක්ෂව කතා කරන මිසක දන්න දේවල් ඔක්කොම ගෙනත් දාන්න එපා. එතකොට වෙන්නේ අර තේමාව නැති වෙලා යනවා. ඒවල තමයි සම්පප්පලාව කියන්නේ. පප්පප්පප්පප්පප්ප ගන්න ඒ වගේ සම්පප්පලාව. ඩේවිඩ් මට මතකයි මිනිහා කියනවා බුදුරජාන්සේ දීලා තියෙන පප්පප්පප්පප්ප ගන්න වචනයක් සම්පප්පලාව. අරකෙන් ටිකයි මේකෙන් ටිකයි දාගෙන ආත්මාලුව යුව වගේ. ඒ නිසා රචනයේ තවසරයක් ලියන්න තමන්ට වැටහිච්ච දේ ප්‍රධාන මාතෘකාට සාපේක්ෂව දිකට උත්සාහ කරන්න රචනා කරන්න ලොකු වෙනසක් වෙන බලාපොරොත්තු වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අවුරුදු දෙකකට වැඩි කාලයක් ආනාපාන සති භාවනාව සහ සක්මන් භාවනාව කරන්නෙමි. විනාඩි 5ක වැනි වේලාවකින් හුස්ම කය සියුම් වී නොදැනී යන්නේය. පසුව වේදනාව හට ගැනීමට පටන් ගනී. වරහන් තුල හිස මුදුනේ පටන් පිටකොන්ද දක්වාම ඒ වේලාවට එම වේදනා ඇති වී නැති වී යන අයුරු බලා සිටිමි. වරහන් තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්ි. සිතුවිල්ලක් ආවත් ශබ්ද කයට පහස මේ ආකාරයේ මේ සමාවන්න සිතුවිල්ලක් ආවත් ශබ්ද කයට පහස මේ මේ ආයතන හයෙන් කොයි දේ දැනුණත් ඒවා කෙරෙහි ඇලෙන්නෙත් නැතිව දේශ කරන්නෙත් නැතුව ඒවා ක්‍රමයෙන් වෙනස් වන බව දැනගත් දැක ගනිමි. මම මේ භාවනාවට සහභාගී වෙන්නට දින දෙකකට කලින් ගෙදරදී උදේ පාන්දර බුද්ධ වන්දනා කර පසුව සක්මන් භාවනාව විනාඩි 45ක් පමණ සිදු කර පරයන්කයට ඉඳගතිමි. හුස්ම ගැන බැලුවත් එය වැටහුණේ නැත. වේදනා එන්නට පටන්ගත් විට ඒවා ඇවිත් නැති වී යන අයුරු බලා සිටින විට පිට ප්‍රදේශයේ දැඩි වේදනාවක් ඇවිත් එම වේදනාව දෙස බලා සිටියෙමි. එම අතරම වේදනාව අඩු වී පිට ප්‍රදේශයට සුළම් පාරක් වගේ ඇවිත් පසුව රස්නේ ගතියක් ඇවිත් දාඩිය දානවා වගේ දැනුනි. ටික වේලාවකට පසු මගේ කය ඇතුළතින්ම ශබ්දයක් ඇවිත් කිසිවක් නොදැනී ගියේය. වරහන් තුල එම ශබ්දයේ හරියට අකුණක් වැදෙන හඬක් වගේ. පසුව ලා කහපාට ඊතා දීප්තිමත් හිස්ම හිස් දෙයක් බලා දෙයක් බලාගෙන සිටින විට දුව අම්මා කියන හඬ ඇසී එම ශබ්දයට ගැස්සී එම දර්ශනයද හිමින් නැති වී යන අයුරු දැකගනිමින්ම එකපාරටම මගේ සිතට එය ඇති වී නැති වී ගියා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියනවා දැනුණා. මීට පෙරත් දවසක මේ ආකාරයටම ශබ්දයක් වගේ ඇසී කය නැතිව හිස් බවක් දැනුණා. පින්වත් ස්වාමින් වහන්ස මේ පිළිබඳව මාහට කරුණු පහදා දෙනමින් ඊටමත් ගෞරවයෙන් දෙපා නමෙද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකේ විද්‍යාව ගැන සඳහන් කරලා තියෙනවා. සද්ද ගැන සඳහන් කරලා තියෙනවා. මේ ඕනම දෙයකදී සැකයක් ආවොත් ඇයි මෙහෙම වෙන්නේ කියලා බලන්නේ සද්දෙන් පස්සේ කොච්චර වෙලා කොච්චර ඉක්මනට ආනාපානට යන්න පුළුවන්ද කියලා. මේ සද් වේදනාවෙන් පස්සේ කොච්චර ඉක්මනට ආනාපානට යන්න පුළුවන්ද කියලා ගිය ගමන් ওই සැක ඔක්කොම නැති වෙනවා. මේ සද්දයක් ආව වේදනාවක් ආව හිතවිල්ලක් ආව ආනපනියාව කියලා විස්තර විස්තර කතා කරන එක නෙවෙයි කොත්තනකදී හරි Tamanට කරකොලත ඇරියා වගේ හිත පිට යamak වුණා නම් බලන්න එතනද කොච්චර ඉක්මනට අර ගත්ත මූල කර්මස්ථානට යන්න පුළුවන්ද කියලා. ඒ යෑම හරහා දක්ෂකමක් ඇති වෙනවා. කලබලයක් වුණොත් පිහිට සරණ සෙවිය යුතු තැන. දෙක සැකේ නැති වෙනවා. එනිසා මේ කර්මස්ථානයක් අපි ගන්නේ ওই ප්‍රයෝජන දෙකක් ඇතුව. නිසා එතකොට අතරමඟ හරියට අතුරු ආන්තර එනවා. ඉවගේ අලගේ මුලව හොයන්න යන්න එපා. ඒක ඉවර වෙච්ච ගමන් කොච්චර ඉක්මනට තමන් අඳුනා ගන්නාලද මූල කර්මස්ථානට යන්න පුළුවන්ද කියන එකෙන් තමයි තපස, මහානකම. එහෙම නැත්නම් භාවනාව, භ්‍රමචර්ය කියන එක රැකෙන්නේ. එහෙම නැත්නම් කවදාවත් ඔය සැකේ ඉවර වෙන්නේ සැකේ දුරු කරන්න මූල කර්මස්ථානේ පොඩ්ඩක් ඇසුරු කරලා බලන්න. දවසක් හිතන්න සැක නැහැ කියලා. එහෙමනම් මූල කර්මස්ථානේ ඇසුරු කරන්නත් ඕනේ ඕන දෙකට ඉන්න ඕන දෙයක් වෙනකොට සැක නම් වෙන කරන්න දෙයක් නැහැ. ඒ වෙලාව ගමඩන් සුද්ධ කරන ගුරුවරයා හොයන්න බෑනේ. ඒ වෙලාව බලන්න කර්ම පරියන්කේ ඉඳදී මට කොච්චර ඉක්මනට මූල කර්මස්ථානට යන්න පුළුවන්ද කියලා. ඒකෙන් තමයි අපි අර කතාවේ කෙලවරක් කරන්නේ. වාක්‍යයක් අවරහන් කළ තිත තියන්නේ. මොකද මූල කර්මස්ථානට යන්න පුළුවන් ඉක්මනින් තමයි භාවනායේ දියුණුව තේරෙන්නේ. එහෙම නැතුව මේ එනේන දේවල් වලට කතන්දරේ දූත ටික ගියොත් කෙලවරක් නැහැ. වාක්‍යයක් ඉවර වෙන්නේ කොමා දම තමයි යයි. නිසා අර දෙවෙනි පාවිච්චි ගන්න මූල කර්මස්ථානේ නන්නත්තර වුණාට පස්සේ කොච්චර ඉක්මනට නැවත මූල කර්මත්තාට යන්න පුළුවන්ද ඒක කියනවා රෙසිලියන්ස් කියලා. රෙසිලියන්ස් වලින් තමයි තේරුම් ගන්නෙ භාවිත මනසක් තියනවාද කියලා. එහෙම නැත්නම් කලබලයක් වෙච්චාම කොරස් කටියවත් අත දාගන්න බැරුව ඈත මෑත බලනවා. ඒ කියන්නේ හැට කමටහනක් නැහැ. මූල කර්මස්ථානය නැහැ. යන්න ඕන තැන දන්නේ නැහැ. ඉතින් ඕක හිතන්න මරණ මොහොතදී වුණොත් මොකද වෙන්නේ කියලා. කොහේ අයිද කියලා කවුරුත් දන්නේ නැහැ. දැම්ම පුරුදු කරන කොහේ කලබල වුණත් මූල කර්මස්ථානට ගෙදර යන්න පුරුදු කරලා තිබොත් පොට්ට ජාතකයට හරි මරණ වෙලාවේ මරණ මොහොතේදී මේකට යන්න පුළුවන්. ඒක නිසා බුදුසජාණන් වහන්සේ රාහුල පුංචි හාමුදුරන් කියනවා රාහුල මේ ජීවත් වෙද්දී ආනපනේ හොඳට පුරුදු කරා නම් චාරිමක පස්සාසපි ඥානතෝව නිරුද්ධන්ති කියලා අන්තිමට යන හුස්ම ටිකත් මරණයේදී පිට වෙන අන්තිම හුස්මත් දැන දැන යන්නේ. සැකයක් එන්නේ. ඉතින් දැන් අපි කරලා තියෙන්නේ අපේ මූල කර්මස්ථානයේ සරණ පිහිට හොයාගෙන කලබලයකදී ඒකට යන්න තියෙන ක්‍රමේ අත්හදා බලලා නැහැ. ඉතින් හැමදාම වාක්‍ය ඉවර වෙන්නේ සැකේ. ওই සැකේමයි ගාක් දික්කසාද වලට හේතුව. දුරාචාරෙම නෙවෙයි. ඇයි මේ අපි මේ සැකයකට ඉඩ තියන්නේ මේ ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න පුළුවන්කම තියෙන. නිසා කරුණා කරලා ඒ වගේ කලබලයක් එනකොට හිත පිට යනකොට අසතිය එනකොට බලන්න කොච්චර වෙලා යනවද මූල කර්මත්තාට එන්න ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මම පර්යංක භාවනාවට ගොස් වාඩි වී මම දැන් මෙතන යයි බලා හිඳිමි. විනාඩි 5ක් 10ක් මෙහෙම ඉන්නකොට කම්පන චංචල ගති ඇතිවේ. ඊට පසු මොනවත් නොදැනී පැයකට කිට්ටු කාලයක් නිින්ද ගියාසේ දැනේ. අද දින පර්යංක දෙකකම මෙසේ සිදුවිය. ඔබ වහන්සේගේ ඊයේ ධර්මදේශනාවට සවන් දුන් නිසා මම දැන් සිටින්නේ අදුක්කම සුවයේ යයි වැටහුණි. ඊට පසු භාවනා පැයවලදී කයේ කිසිවක් දැනුනේ නැත. සිතුවිලි මතුවිය. පැය 3කට කිට්ටු කාලයක් පර්යංකයේ සිටිමි. ඒත් කයට වෙනසක් නොදැනුනි. නැගිටීමට සිටුවත් හිත පර්යංකයේ පැවතුනි. සක්මන් භාවනාව මම සක්මනට ගොස් මම දැන් මෙතන යයි බලා සිටියෙමි. ලනුපැදුරේ ඇති තද ගතියද, පයේ ඇති සිනිඳු ගතියද වැටහුණි. කිසිදු අපහසුවකින් තොරව සක්මන් කළෙමි. පින්වත් ස්වාමින් වහන්සේ උපදෙස් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිවන් මඟ අවබෝධ වේවා. ඔබ මේ විදිහට භාවනා කරනකොට කරනකොට භාවනා කරන අරමුණොත් එහෙම නැත්නම් ද්විතීයි අරමුණු බාහිර අරමුණොත් තැම්පත් වුණාට පස්සේ හරියට කටුකොහලක් අස්සෙන් ගිය මිනිසෙකුට වෙල්ෙලියක් හම්බුනා වගේ හැප්පෙන්නේ නැතුව යන්න පුළුවන් ඉඩක් හම්බ වෙනවා. ඒ හම්බ වෙච්ච ගමන් කම්මැලිකම එනවා. පාළු ගතියක් එනවා. ඒ කියන්නේ අපිට කරදර තියෙන තාක්කල් අපි හරිය උනන්දුයි. චිත්ත පීඩා තියෙනකන් හරිම උනන්දුයි. ඒක නැති වෙච්චාම හරිම පාළු. ඉතින් ඒක නිසා භාවනා කරන්න ඉස්සෙල්ලා මතක තියාගන්න යන්න අපි මේ ආයාසයෙන් උපදවා ගන්නාලා දාර වෙල්ෙලියේදී කොච්චර උනන්දු වෙන්න දන්නවනම් මොන තරම් සැපද කියලා. මොනවාක්වත් මට වැටහෙන්නේ නැහැ. මම ඒක උපයාගත්ත දෙයක් බව දන්නවා. කෙලෙස් සරු තත්ත්වයක් කියලා දන්නවා. ප්‍රතිපදාව ජීවනක් කියලා දන්නවා. නිදි කිරා වැටෙන්නේ නැතුව මේක බුද්ධි විඳිනවා නම් උත්ථාන සම්පදානේ ආරක්ෂ සම්පදාව දන්න කෙනෙක්. උපයාගත්තට බුද්ධියක් දන්න කෙනෙක්. උඟ දෙනෙක් උපයන්න දන්නවා. උපයවට පස්සේ කරදර නැති වෙලාවට ආවට පස්සේ නිදි කියලා වැටෙනවා. එහෙම නැත්නම් ඒක නොසලකා හරිනවා. අන්න ඒක නොවෙනවට මතක් කරන්නේ අප්‍රමාදය කියලා. සූදානම්ම යන්න මේ විවේකයක් හම්බ වෙච්ච වෙලාව ඒකට පුළුවන් තරම් අවදියෙන් කොච්චර අමාරු වෙන්ද මේ කටකෝල් නැත්තනම් හොයාගත්තේ කියලා අවදි වෙන්න බලන්න. ඒකට තමයි තේරෙයි අපේ හිත කොච්චර කරදර වලට කැමතිද කියලා. කටකෝලට කැමතිද කියලා. චෝදනා වලට කැමතිද කියලා. ආතතියට කැමැතිද කියලා. ඒකෙන් තමයි අපි කතන්දර ගොතන්නේ. ඉතින් ඒ නිසා ඉඩ දීලා බලන්න හිත අසරණ වෙනවා අනාථ වෙනවා ඔය මොනවත් නැත්තඳ ගියා. අපි එතකොට අර පණින රිලොන්ට ඉනිමම් බඳිනවා වගේ මේ හිතට පණින්න හේතු කරුණු හොයලා දෙනවා. අන්න ඒ ටික නොකර ඉන්න පුළුවන් නම් මේ ලැබිච්ච විවේකයේ අගය කරන්න දන්නවනම් අපි දවස පුරාම ඉන්න ගොඩක් වෙලාට විවේකයේ දන්නේ නැති නිසා අපි විනෝදාන්ත හොයනවා. රේඩියෝ දාගන්නවා. ටෙලිවිෂන් බලනවා. නවකතා කියවනවා. මොකද අර පාළුවට තියෙන කම්මැලිකම නිසා. භාවනාදී එක ඉස්මතු කරලා බෙන්න මේක උපයාගත්ත දෙයක්. මේක මාතු දාන්න එපා. මේකට අවදි වෙලා යන්න වැඩි වේලාවක් පවත්වන්න උත්සාහ කරන්න. එතකොට තමයි තේරෙයි මේ ජීවිතයේ දෘෂ්ටියේ දැක්ම වෙනසක් ඇති වෙන්න ඕනේ. ඒ නිසා මේක උපයගත්තට ඒක අගේ කරලා දෙන එක ඒකට අනුග්‍රහ කරන එක වෙනම කලාවක්. ඒ නිසා අනිත් දවසේ ලෑස්තිලා යන්නේ විවේක වෙච්ච වෙලාවක වැඩි වේලාවක් ඒක බුද්ධ විඳින්න ලෑස්තිලා යන්නේ. එතකොට Tamanට උපයාගත්ත දේ බුද්ධිය ලැබෙන්න පටන් ගන්නවා. ත්‍රිවිධ රත්නේ අනන්ත ගුණ හා පිහිට ලැබේවා. අති ගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේ ඊයේ සවස් වරුවේ සහ අද දින මූල කර්මස්ථානයේ සිත පිහිටුවා සක්මන් භාවනාවේ යෙදුණෙමි. ප්‍රථමයෙන් දකුණු පාය සහ වම් පාය කෙරෙහි අවධානයෙන් නිරීක්ෂණය කළෙමි. මුල් අවස්ථාවේ යටිපතුල් පොළවේ පතිත වන බව, වැලිමලුවේ සියුම් බව, රළු බව පාද ඔසවා තැබීමේදී වාතෙහි මුසුවන බව ඇඳුමෙහි පහළ කොටසෙහි ගැටී යන බව යන ලක්ෂණ අවබෝධ වුනි. අනතුරුව සක්මන નિરાයාසයෙන් වේගවත් වී මේදී අනතුරුව සක්මන નિરાයාසයෙන් වේගවත් වීමේදී අනායාසයෙන් ඉබේම මෙන් කිසි අපහසුතාවයකින් තොරව යෙදුනි. අවසාන භාගයේදී පාවින් යන්නාක් මෙන් සැහැල්ලුවක් සහ උපේක්ෂා සහගත බවක් දැනුනි. මොන බාධක ඇහුනද මතු පිටින් බැලූ අතර සතිය එසේම පවත්වා ගත හැකි විය. පර්යංක භාවනාවේදී අරමුණෙහි සිත පිහිටුවා යෙදීමේදී මුලදී දීර්ඝ හුස්ම පොදද අනතුරුව සිහින් සිහින් සිතින් සිහින් මට්ටමට පැවති ආශ්වාස ප්‍රශ්වාස නොදැනුනි. සිත සමාධිගත වූවක්සේ දැනුණ අතර උදර ප්‍රදේශයේ පපුවේ උස් පහත් වීම දැනුනි. සුළු වේලාවකින් කම්මැලි බවක් එපා වීමක් සහ අධික ගුරු භක්තියක් වැනි අනුශය වූ කෙලෙස් දැනී සමාධිය කීප වාරයක් නැතිවිය. නැවත සිත සමාධි කර ගතිමි. සමාධිගත වීමේදී සැහැල්ලුවක් සතුටක් निराமிස බවක් දැනුනි. හිසේ සමහර තැන්වල ධාතු ලක්ෂණද අවබෝධ වුනි. උදාර යුග පුරුෂයෙක් වන ඔබ වහන්සේට අජරාමර නිවනම මේ භවයේදීම අවබෝධ වේවා. ඒ වගේ අර විවිධාකාර දේවල් වෙනකොට සැක නැත්තම් ඕකට හුතුවට විචිත්‍රත්වයට යන්න දෙන්න. සැකනම් විතරක් නැවත මූල කර්මත්තාන්නේ හිතගෙන සැක අරගන්න. ඊට පස්සේ සැක නැතුව යන්න පටන් ගත්තාම සම්පූර්ණ ලෝකය පිළිබඳව විවරණයක් එන්න පටන් ගන්නවා. හැබැයි ඒක හම්බ වෙන්නේ විශ්වසනීය හිතක් තියෙන කෙනාට විතරයි. සැක කරන කෙනාට එනේන දේ ආ බාධාවට ගන්න. ඒ තාක්කල් මූල කර්මස්ථානය අසුර කරා. සැක නැති වුණානේ කුරුලා ලියලා දාන්න කූඩුවෙන් අරලා දාන්න එතකොට තමයි අපිට ලෝකය කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. ඒ නිසා ඒ සැකේ තියෙනකන් මූල කර්මස්ථානේ සරණ පිට ගන්න නැතුණාට පස්සේ සතියට පූර්ණ බලතල දෙන්න සුඛානම් බාර දෙන්න සතිය පුදුමාකාර ගැනීමක් උගන්වනවා. ඒක පුදුම වේගයකින් පුදුම ත්වරණයකින් ගැම්ම ගන්න පටන් අර ගන්නවා. අන්න ඒකට අනුග්‍රහ කරන එක තමයි ඔය යෝගාවචරය කරන්න දෙන්නේ. ඒක තමයි අර ගත්ත අරමුණ ගෙවෙනකම්ම භාවනා කරලා ඒක තමයි ලකුණට ගන්නේ සතියේට අවසරය ලැබලා දෙන්න. ඊට පස්සේ එන ඕනම දෙයකට විචිත්‍රත්වයකට අනිත්‍යත්වයකට ඇතිව නැති වෙන යන දෙයකට ලෑස්තිලා යන්න පොළවේවත් මැරෙන්නේ නැති ශක්තියක් එන්න බට. තෙරුවන් සරණයි ප්‍රථමයෙන්ම දුහොත් මුදුනේ තබා තෙවරක් ඔබ වහන්සේට වන්දනා කරමි. අද පිරි සතුටිනි. මෙන්න બોලේ මේ ගෑණිට මං එපාලු දැන්. කමතහන් ලිපි පෙළේ. ඉල්ගාලා ඉසපීදා කොණ්ඩ බැඳපු මං මෙන්න બોලේ මේ ගෑණිට මං එපාලු දැන්. ප්‍රශ්න කරලා පොල් කඩලා ගාලා දුන්න මං මෙන්න බුලේ මේ ගෑනිට මට ප්‍රශ්න නැහැ මට ගෑණියක් නැති. කමඨහන් ලිපි පෙළේ සිවුවැන්නයි ඔබ වහන්සේ කිව් පරිදි මේ සැඟවුණු අමුත්තා සිවීමේ තරඟයට ඊයේ හවසත් ඉදිරිපත් වුනිමි. නමුත් අවුරුදු උත්සවයක් නොමැතිව සක්මනකින් පසුව සවස 3 පර්යංකයට ඊටාම හදපිරි සතුටින් ඇවිත් ඉඳගතිමි. පැය කාලක් විතර යනකොට මට නැවතත් අර ඉදිමිලා නිල් වෙලා කුණු වෙලා තිබුණ මුහුණ බලන්න හිතුණා. පෙරසීම කණ්ණාඩිය ළඟට ගොස් මුහුණ බැලුවා. ඉස්සර වෙලාම S2 එන්න එන්න පොඩි වෙලා නැති වෙලා ගියා. අන්ධයෙක් වගේ වුණා. ඊට පස්සේ මුහුණේ මස් කරප්පන් වගේ තනින් තන ඉදිරියට නිරා ආවා. ඒවා නිල් වෙලා ඉදිමිලා වගේ පෙනුණා. වරහන් තුල හරියටම භාවනා හෝල් එකට ඇතුළු වන තැන තියෙන තුන්වෙනි මලමිනියේ මුහුණ වගේ වුණා. ඊට පස්සේ එය නැති වීගෙන ගියා. මේ අමු අමු වේ වරහන් තුල ලේ පිටින් මම මගේ කියලා පෝෂණය කළ මුහුණ මගේ ඇස් දෙකෙන්ම මලමිනියක් වගේ දැක්කට පස්සේ හිස අත බැඳගෙන හුණු කියපු එක මට පුදුමයි. ඒ ධර්මයේ ගුණයයි. ඊට පස්සේ මම හිස් දිහා බැලුවා. හරියටම අපි දැකලා තියෙනවා වාගේ බොරු කොණ්ඩේ දාපු අය. ඒ වගේ මගේ කෙස් ටික දැක්කේ. ඒ දිහා බලාගෙන ඉන්නා විට එය නැති වී ඔළුව උඩ සෙමෙන්ති බදාමයක් වගේ දැක්කා. එය ටික ටික නැති වී තට්ටයක් මතු වුණා. ඊට පස්සේ මුළු හිස් කබලම පැහැදිලිව දැක්කා. මම ඊට පස්සේ මේ අනන්ත සතුටට ඇස් පියාගත්තා. ඉන් අනතුරුව මගේ ඉදිරියේ මේ හිස් කබල පෙනෙන්නට වුණා. එච්චරයි මම එළියට ආවා. වැඩි වේලාවක් ගියේ නැහැ. වැසිකිලි කෘත්‍යයන් අවශ්‍ය වුණා. එහෙත් එවැන්නක් සිදු නොවුනි. මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන් මේ විපරිණාමයේ ශරීරයට දරා ගන්න බැරි වුණා. මේ වික්‍රමය මම යකඩ ගෑණියෙක් නිසා දරාගත්තා. නිහතමානීකම නිසාම සවස පහේ ධර්මදේශනාව ශ්‍රවණය කරන ගමන් දැස් පියාගෙන ශ්‍රවණය කරන්න හිතුණා. දැස් පියාගත්තා. ඒ වෙලේ මත්ම ඔබ වහන්සේ සුදු පාටට දැක්කා එච්චරයි විස්තර නැහැ මට සිය දහස්වර අනුකම්පා කර උපදෙස් දෙනු මැනවි ඔබ වහන්සේට මේ භවයේ අවසාන භවයම වේවා මේ විදිහට අර කණ්ණාඩියක දෙන පිළිබිඹුවක් නැත්තම් ඇත් දෙක වහගත්තාම මේ පිළිබිඹුවට වඩා වෙනස් දෙයක් තමයි ප්‍රත්‍යක්ෂණය කළ හැක්ක. අරක මායාවද කියන්නේ දන්නේ. අනිසා බුදුජානනාංශය සඳහන් කරනවා අර අනුමාන ඥාන වලට වැටෙනවා, අන්වේ ඥාන වලට වැටෙනවා, තර්ක ඥාන වලට වැටෙනවා. නමුත් ප්‍රත්‍යක්ෂය කියන එක හුස්ම දිහා බලනකොට හුස්ම මුලමඳාග වෙන වෙනස් වීම. ආස්වාදයෙන් ආස්වාදයට වෙනස් වීම. ආස්වාදයෙන් ප්‍රසවාදයට වෙනස් වීම ඊට වඩා බොහොම ඕලාරික දෙයක්. ඒක ප්‍රත්‍යක්ෂණය කළ හැකියි. ඉතින් මේකත් එක්ක ඒ වගේ දෙයකට දාලා බලන්න කියනවා. එහෙම නැත්නම් අර කණ්ණාඩියක් ළඟ ඉන්නකොට හිතලුවද්ද දන්නේ නැහැ. එතන අතර පේනවත් දන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රත්‍යක්ෂණය කළ හැක මේත් එක සමානව යනවා නම් අනුමාන ඥානෙත් එක්ක භාවනා ඥානෙ ගෙලින් යන්න ඕන. ඒකෙත් භාවනා ඥාන ඉස්සර වෙන්න ඕන. එතකොට තමයි අනුමාන ඥාන තිබුණට ප්‍රශ්නයක් නෑ. ඒ නිසා මේ වගේ තියෙන සතුටක්, ගුරු භක්තිය, බුදුහාමරගේ ශ්‍රද්ධාවක් ඇති වුණාම බලන්න ඇවිදිනකොට පියවරවල තියෙන වෙනස්කම් දැක ගන්න එක. ආස්වාද ප්‍රසආසයේ ආස්වාසින් ආසාතින් වෙනස්කම් දැක ගන්න එකටත් මේක දාලා බලන්න. ඒකෙත් සමාන්තර දියුණුවක් තියෙනවා මේක සම්බර දියුණුවක් වඩටපත් වෙනවා. තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකයේ තුල ඉරියව් මාරු කළත් නොකළත් පර්යංකයේ නැගිට නැවත පැමිණියත් සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති අවස්ථාවට බොහෝ විට පැමිණේ. මෙම අවස්ථාවේදී මතුවීගෙන එන සංඥාවන් ගැන තැකීමක් නොකොට සිටිනා විට උදාහරණ රූපය, වේදනා, සංඥා, සිතුවිලි දැන ගැනීම තවදුරටත් සංඥාවන් තුනී වී යන ආකාරය දැනේ. සතිය අවදිව නොතිබුනොත් නින්දටද වැටෙන බව දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මෙම අවස්ථාවේදී සතුය පිහිටුවිය යුත්තේ කෙසේද? එනම් තවදුරටත් නිසල්මන්ව නොදන්නාසේ සිටීමද එසේත් නැත්නම් මතුවී එන දැනීම් දෙස බලා සිටීමද ඊතා ගෞරවයෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි. සුවපත් වේවා. තෙරුවන් සරණයි. මේකට අප්‍රමාදී නැත්නම් අවදිභාවය කියලා කියනවා. මේ මායාකාරී දේ දකිනකොට කිරකිර ඉන්න එපා. ඒකට හොඳටම අවදියෙන් බලන්න ඕනේ මැජික් කාර්යය මේ රබාන හයියෙන් හොලවනකොට ඒ කියන්නේ මේ පැත්තෙන් බොරුවක් කරන්න හදන්නේ. අනිත් වගේ මේ මායාව කරන වෙලාවේදී දෙකට දෙතාවර බලන්න එපා පූර්ණ අවදියෙන් ඉන්න ඕනේ. අනිත් වගේ තමයි තොවිල් නටන්න ගියාම පාන්දර 1 2 වෙනකොට තමයි තොවිල ඉවර වෙලා යකා විසිලා යකා යන වෙලාවේදී. ඒ වෙලාවේදී සාමාන්‍ය මිනිසුන්ට නිින්ද ගිහිල්ලා. ඒ මහා මිනිහා යකා එලවන්නේ ඒ වෙලාවට තමයි. ඉතින් මේක බලන්න යන්නේ අක්කෝ හුන්නට අවදියෙන් ඉන්නවා ඒ වෙලාවේ. මොකද මීයකා බොරුව කරන්නේ වෙලාවට. යකා යන්නෙත් නැහැ. තල්ලිත් ගන්නවා. ඒ නිසා මේ යකා යන වෙලාවේදී හොන්තර බලාගෙන ඉන්න බොරුවද කරන්න කියලා. ඒ නිසා ඒක තමයි සංඥා මාර්ගයෙන් ඇත්තේත් නැති නැත්තේත් නැති යනකොට මේක සංකල්පයක්ද යථාර්ථයක්ද කියලා බලන්න. මේක ප්‍රත්‍යක්ෂ කළ හැක්කක්ද නැත්නම් හිතලුවක්ද? ওই දෙක අපි හිතෙන් තරම් ලේසි නෑ. හිත ගියේ තන ආදර්ජ මාලිගාව සෑදේ. හිත චේතනා සංකල්පනා ඡන්දේ එන්න පටන් ගත්තට පස්සේ යට ඕන දෙයක් කරලා බෙන්නේ. ඒ කරලා බෙන්න එක්කනවනේ බලන්න. හොරාගේ අම්මයිනේ පේනහනේ. ඉතින් ඒක ඇත්ත තමයි පේන්නේ. ඒ නිසා ඒකද දල්වාගත් ඇස් දෙකකින් යුක්තව අවදියෙන් බලනින්න ඇත්තටම කියනවා නම් භාවනාවේදී එන්නෙන් අවදිය වැඩි වෙන්න පටන් ගන්නවා. කොච්චරද කියනවා නම් මරණ මොහොතදී උපරිම අවදියක් කියනවා. බයක් කලබලයක් චක්කු මුක්කව මුකුත් නැහැ. ඒකට මරණය අමරණීයත්වයටපත් වෙනවා. මේ කුරුලාවක් වෙනකොට කෙස් පැහෙනකොට හැමරෙලි වැටෙනකොට බය වෙන මිනිසයා ගැන කුමන කතාවක්. මේ විපරිණාමය වෙනකොට පූර්ණ අවදි භාවය අවශ්‍යයි. ඒක උපයන්න ඕනේ කන්නේ මේක මානවය ඉපදිනවත් එක්කම ලබන දෙයක්. අන්න ඒ දේ ඒකට කියන්නේ මේකට උත්ප්‍රේරණය කරනවා කැටලයිස් කරනවා කියලා කියන්නේ. අවදියෙන් බලනින්න මේ මායාව එනකොට මේකේ තියෙන ඇස් බැඳුම බලා ගන්නා ස්වරූපයෙන් මේක තමයි හොඳම වෙලාව. මේකට පූර්ණ අවදියෙන් ගත කරන්න. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම කාලයක සිට හුස්ම දෙස සතිමත්ව බලා සිටීමට පුරුදු කරමි. ඊයේ දවල් භාවනාවට වාඩි වී ඉරියව්ව දෙසට සිත යොමු කරන විටම නාසයේ දෙපස නලියන්නට විය. මම නලියන බව අනේක වාරයක් අත්විඳ ඇතිමුත් ඊයේ ඊතා ඉක්මනින් එය දැනුනි. මේ සතිමත් මම සතිමත්ව හුස්ම දෙස බලා සිටියෙමි. එය නාසිකාග්‍රයේ වැදිමින් ඇතුළටට ඇතුළතට හා පිටතට යන බව දැක්කෙමි. එක වේලාවකින් සිරුර ඊතා සැහැල්ලු විය. අත්ල දෙක එක මත එක තබාගෙන සිටියත් අත්ල දෙක නොදැනි අත් දෙක ඇඟ දෙපස ඈතින් ඇති බව දැනුනි. පා දෙකද පොළව මත දැවීම විල්ලුද මතමින් සුවදායක විය. පසුව සිරුරම ඕවල් ආකාරයට දැනුනි. හුස්ම රැල්ල කෙමෙන් සියුම් විය. මුලදී නාසිකාග්‍රේ හැපෙමින් ගිය හුස්ම රැල්ල දැන් දැනෙන්නේ නිකම්ම යන එන බවය. නාසිකාග්‍රේ වැඩිම නොදැනි. සෑහෙන වේලාවකට පසුව එකවරම ආශ්වාස රැල්ල සටහනක් නැති බවට පත් වුනි. දැන් ආශ්වාස ප්‍රශ්වාස දෙක මෙලෙසම විය. වටේ නොයෙකුත් ශබ්ද තිබුණත් ඒ ඒ මත ශබ්දයක්වත් මට සමාවන්න වටේ නොයෙකුත් ශබ්ද තිබුණත් ඒ එක ශබ්දයක්වත් මට බාධා කළේ නැත. මෙලෙස පුදුම සුවයක් විඳිමින් කාලය පිළිබඳව හැඟීමක් නැතිව සිටියෙමි. භාවනා කාලයේ අවසන් බව දැනුම් දුන් විට මෙය නතර විය. පසුව සවස ධර්මදේශනාවේදී ඔබ වහන්සේ කිව්වේ මේ පිළිබඳව නොවේද කියා සතුටක් ඇතිවිය. ඔබ වහන්සේගේ සසර ගමන මේ භවයේදීම නිම වේවා. මේක එක වාක්‍යයක් කියලා කියනවා ආනාපානය පිළිබඳව සටහන් නැති වෙනවා. ඉතින් බුදුජානනාංශ කියනවා මේ සටහන් ආකාර උද්දේශ නිමිති ඕනෙම අරමුණක් ඔය හතර මත තියෙන්නේ. අරමුණ තියෙද්දි සටහන් ආකාර උද්දේශ නැතුනම අරමුණ නැති වුණා කියලා තමයි හිත කියවන්නේ. ඉතින් මේක මහානිද්දේශ සූත්‍රයේදී බුදුජානසේ ආනන්ද හැමදොත් එක්ක යන සාකච්ඡාවක පෙන්නනවා ඕනම අරමුණ තියේදී සටහන් ආකාර නිමිති ಉದ್ದೇಶ වියකිලා ගියොත් අරමුණ නැති වෙච්ච ගන්නයි. ඒ නිසා අපේ හිත තන්නි කරම මේ එවපත පටවන ලද සටහන් මත තමයි ගමන යන්නේ. අරමුණ නැති කරන්න ඕනේ සටහන් නැති වෙනකොට අරමුණ නැතිවලා වගේ. ඉතින් මේක දැක්කොත් විලාවක අරමුණ පිළිහින්න සටහනක් ඇතුව විලාවෙතර නැතිනවා. මේ ඇති වෙලාවේදී අපි ඇති කියනවා සටහන විතරයි තියෙන අරමුණ හැමදාම තියෙනවා. අනික් වෙලා සටහන තියෙනවා අරමුණ තියෙනවා සටහනක් නැත්නම් අරමුණ නැතුණයි කියලා කියනවා. ඉතින් මේ තරම් මේ හිතේ චපලකම. මේකේ කෝටි වාරයක් වෙන්න දෙන්න දීලා බලන්න. ඕනම දෙයක් අපි අඳුරගන්නේ ඔය සටහන් ආකාර උද්දේශ නිමිති අනුව ඒක කොච්චර චපලද කියලා. ඒක කොච්චර නම වෙනස් කරන සුළුද කියලා. ඔය කසිප්පදින වෑන් වලට නම්බර් ප්ලේට් 34ක් තියෙනවා. මගෙට ගිහිල්ලා නම්බර් ප්ලේට් එක මාරු කරනවා. තව තැනකට ගිහලා ආයසරණ මාරු කරනවා. ඉතින් ඒක පොලිසියෙන් අල්ලන්න ගියාම ඒ නම්බර් ප්ලේට් එකේ තියෙන එක නෙවෙයි යන්නේ මේ. මේක මහා භයානක මේ අපරාධයක් නම්බර් ප්ලේට් මාරු කරන එක. ඒ වගේ අපි උදේ ඉඳලා හැන්දෑනකම් වෙස් මූණ කීයක් මාරු කරනවා. අපි කොච්චර ෂටකම් කරනවා. මේක දැකපු දවසේ තේරෙනවා මේ ඒ ෂටකමේ අනික් පංසාර රැවටෙන්නේ ඉස්සරලා Taman රැවටිලා ඉන්න ඕනේ මේ ෂටකම් කරා. අනුන් රවට්ටන්න හදනකොට අපි රැවටෙන්නේ. ඒ නිසා මේ ෂටහන ඇතිව සහ නැතිව අරමුණ තියෙන හැටි දිහා බලනකොට කවුරු විශ්ින් කරන ලද්දද හොයන්න බෑ. හැබැයි ඒක අල්ලන්න අමාරු නෑ බොහොම ඕලාරිකයි. දුවට පේනවා. අන්න ඒක දැක ගන්නා සුළුව කරන්නත් ඒ වගේ මේ වගේ ලියන්නත් ඕනේ. එතකොට තමයි ඒකේ සමන්ට බුද්ධිය ලැබෙන්නේ. ඒ නිසා මේක නැවත නැවත දැක ගන්නා සුළුව බැලීමර කියනවා. අරමුණේ ෂටගතිය, මායාවී ගතිය, වංචනික ගතිය දක්නාසුළුව භාවනා කරනවා කියලා දිගට කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංකෙහි සුව පහසුව වාඩි වී මම දැන් මෙතන ලෙස මෙනෙහි කොට ආනාපානයට සිත යවමි. ඊතා සියුම්ව සුලන් රැල්ල ඇතුළට හා පිටතට යන අයුරු බලා සිටියෙමි. පසුව එය දීර්ඝව ගොරෝසුව ආස්වාස හා ප්‍රස්වාස විය. ඒ අවස්ථාවේ සුලන් රැල්ලේ සියුම් බවත් ගොරෝසු බවත් දීර්ඝ හා කෙටි බවත් අද්දුටු වෙමි. බොහෝ පර්යංකවල මේ මෙය අත්දැකීමට නොහැකි වේ. ආශ්වාසයේ දෙස බැලූ විට එය કૃතිමව සිදුවේ. අදිෂ්ඨානීය යුතුව උදේවරුේ පර්යංකෙහි වාඩි වී ආනාපානයේ දෙස බැලූ විට ইহත සඳහන් දී අද්දුටු වෙමි. විවිධාකාරව සියල්ලම එක පර්යංකයක් තුලදී දෙකිය නොහැකිය. ඊට පසුව ආස්වාසයේ සියුම් වේ. ඒ සියුම්ව ගොස් සිත ඇතුළට නැමෙන විට හිස ඉදිරියට කඩා වැටීමකුත් එයින් මිදුන වහාම හිස කෙලින්වන අයුරුත් හොඳින් දැනේ. එක පර්යංකයක් තුල මෙසේ බොහෝ වාර ගණනක් සිදුවේ. අතරතුරදී ආලෝකයේද විස්තර කළ නොහැකි දේද පහළ වී මේන් මිදුන වහාම ඊතා දැඩි වේදනාවක් දෙපා වල ඇතිවේ. එය සිදුවන්නේ විනාඩි 45ක් පමණ ගත වූ පසුවය. එය ඊටාම කටුකය දන හිසට පහලින් ඇති ඇටකටු වල සිට එන මෙම තදබල වේදනාව ඉවසා දරා සිටින විට ක්‍රමයෙන් ටිකක් වේදනාව පහව ගියත් දෙතුන් වතාවක්ම එවැනි අන්දමින් යලිත් පහළ වේ. මෙය දුක්ඛ සත්‍ය ලෙස මෙනෙහි කරමි. පසුව ඉරියව්ව මාරු කරමි. සක්මනේදීද වම දකුණ ලෙස ඇවිද පසුව අදිෂ්ඨානයෙන් යුතුව සිත පාදවලට පිහිට වූ පසු එහි වැලි වල තෙත් බව සියොම් බව වටහා ගනිමි. පසුව ටිකක් වේලාවක් පාදයේ රෝදයක් මෙන් ගමන් කරයි. සක්‍රීය දකුණු පාදයේ ඒ ඊතා පැහැදිලිවත් වම් පාදයේ ඒ ඊතා අඩුවෙනොත් දකිමි. ඒ නිසා අසමබරතාවයක් වැටහි. ස්වාමින් වහන්සේ භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක ලියලා තියෙන විදිහට එකපණියන් කිය ඔක්කොම විශ්ව දැනගන්න බෑ. නමුත් මේ අත්දැකීමේ පුදුමාකාර ගුණයක් තියෙනවා. නිසා කරගෙන කරගෙන යනකොට පරණ අත්දැකීම් ඔක්කොම එකතුවක් සම්පින්නන වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා අන්තිමට බලනකොට ඒක ආස්වාසයක් ඇතුලේ ලෝකෙම පේන්න පටන් ගන්නවා. ඒක ආස්වාසයක් ඇතුලේ සම්පූර්ණ චක්‍රය පේන්න පටන් ගන්නවා. ඉතින් එනකම්ම අපි කරන්නේ මල් මාලයකට මල් ලැබුණා වගේ එන එන අත්දැකීම් එකතු කරන එකතු කරන යන්න මේ අත්දැකීම් වල ගුණික වර්ධනයක් සිද්ධ වෙනවා. ඒක වටිනවා ඒක තේරෙනවා මේ වගේ දවස් 10 භාවනා. දවස් 3 4 භාවනාදී ගැම්ම එනකොට අපි අතල්ලා ගෙදර යනවා. ඉතින් එතකොට අර වටිනාකම අර ගැම්ම නැතුව යනවා. ඒ නිසා මේ ගැම්මේ තමයි වැඩපිළිවෙල තියෙන්නේ නැත්තම් රහස තියෙන්නේ. ඒ නිසා එක පරියන්කදී බෑ කියලා හිතුවට ඒක පරිංගිති කරන්න පුළුවන් ප්‍රමාණයේ වැඩි වීමක් සිද්ධ අන්න ඒක සාදු කියලා හිතාගෙන අරගෙන යන එකයි තියෙන්නේ. එතකොට අරමුණු වල ඕන වෙනසක් දැක ගන්න සූදානම් ශරීරයක් සූදානම් මනසක් හිතට එනවා තමයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරව පෙරටුව ලියමි. පර්යංක භාවනාව මම උදෑසන පහට පර්යංකයේ වාඩි වී මම මෙතන වාඩි වී සිටිමි. ශරීරයේ සැහැල්ලු කරගෙන ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු කළෙමි. මොහොතකින් දකුණ නාස් සිදුරෙන් වාතයේ ඇතුළු වන අයුරුත් ඒ සිදුරෙන්ම වාතයේ සියුම්ව පිටවන අයුරුත් දැකගත්ෙමි. විනාඩි 10ක් 15ක් යද්දී වම් හිසත් ඒ පසම මුහුණත් කටුවනින්නාක් මෙන් වේදනා ඇතිවිය. ඒ ගැන නොසලකා කර්මස්ථානයේටම සිත යෙදුවෙමි. ටික වේලාවකින් වේදනා සංසිඳුනි. තවත් මොහොතකින් පපු පෙදෙසත් බඩත් සිසාරාගෙන වායු ධාරාවක් වේගයෙන් ගලා විත් දකුණු නාස් සිදුරෙන් පිටවනවා දැනුනි. මෙසේ විනාඩි 45ක් පමණ කර්මස්ථානයේ රැඳී සිටියෙමි. තවදුරටත් කර්මස්ථානයේ සිටීමට හැකියාව තිබුණත් ඇස් ඇරුනි. භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් කාරුණිකව ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව උඩමළුවේ ලනු පාපිසි මත භාවනාව ආරම්භ කළෙමි. පළමුව දකුණ වම වශයෙන් සක්මන් කොට පසුව දකුණ ඔසවනවා යවනවා වශයෙන් සක්මන් කළෙමි. අඩි 30ක පමණ දුර දෙතුන් වතාවක් යද්දී යටිපතුලේ දෙවිලි ගතියක් පොළවට ඇලෙන ගතියක් ඇතිවිය. දෙපා පොළවට බරවන බවත් වම්පසට ඇලවි වැටෙන්නට යන බවත් දැනුනි. එහෙත් අඩි 30ක පමණ දුර වාර 5ක් 6ක් අරමුණේ රැඳී සක්මන් කළෙමි. මෙහි වැරදි කරුණාවෙන් පහදා දුනු මැනවි ඔබ වහන්සේට නිවන් සුවයම අත්වේවා. ඒ පරියංක පිළිබඳ විස්තරයේ මේ අරමුණේ ඉන්නකොට වේදනාවිලා යන හැටි වෙන වෙන කරදර යන හැටි උත්සාහ කරලා තියෙනවා දකින්ද ඊට පස්සේ ආයෙත් අරමුණට ආවයි කියන. ඉතින් එතකොට යන්න ඉස්සෙල්ලයි පස්සේ අරමුණ දෙකේදීම වෙනසක් තියෙනවද නැද්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ කරදරෙන් පස්සේ නැවත අරමුණ ආවට පස්සේ අරමුණ විස්තර කරන්න. ඊට පස්සේ අවසාන කරනවා මං ඇද්ද ගැරියයි කියලා. ඉතින් ඇත්තක ඇදියට අරමුණ නැති වෙන්නේ නැහැ. හොඳට බලන්න ඉරියව්ව වෙනස් වුණාට අරමුණ නැති වෙන්නේ නැහැ. නැති වෙන්නම ඕනේ නැහැ. ඉතින් ඒ නිසා ඒක වාක්‍ය නැවතීමේ ලකුණනේ කොමාවක් විතරයි. ඇද්ද ගැරියට පස්සේ අරමුණ මොකද වෙන්නේ? නිදිමත ආපුවම අරමුණ මොකද වෙන්නේ? නිදිමත නැති වෙච්චාම අරමුණ මොකද වෙන්නේ? ආන්නේ කතාව තේමාව ඉගෙන ගත්තා නම් කමඨාන සුද්ධ කිරීම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ ටික දන්නේ නැත්නම් එන හැම අවස්ථාවදීම හිත අංජබජල් වෙනවා. අවුල් පාස වෙනවා. මොන දේ ආවත් කවුම කරකෝල ආය ගන්න අරමුණට ඒකලදලා අරමුණේ විස්තරය බලන්න. එතකොට තමයි තේරෙනවා මාලේ මල මල මල මල අමුණනවා වගේ මල් මාලේ ලස්සන වෙනවා මිස එනේන අරමුණෙන් අවුලකට යන්නේ නැහැ. ඒ දෙක ඇරියට අරමුණ නැතිවීමක් ඇත්තට වෙනවද කියලා අනිත් දවසේ බලනාසුලෝ වාඩි අවසරයි ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව පර්යංකයට ගොස් මූල කර්මස්ථානයේ ආශ්වාස ප්‍රස්වාසයට සිත යොමා හුස්ම ඉහළ පහළ යන විදිහ දෙස බලා සිටීමේ වේගයෙන් පපු කුහරයට හුස්ම ඇදී යන ආකාරයත් ඉන් බැහැරට යන ආකාරයත් දකිමින් සිටිමි. ඒ අතරතුර සිත මොනියම් හෝ විවිධාකාර අරමුණු කරා සිත ඇදී යයි. ඒ දෙස බලා සිටියේදී විවිධාකාර අරමුණු වලට මාරුවන ආකාරයේ දිටිමි. නැවතත් හුස්ම අරමුණට සිතගෙන බලමි. එය සතිමත්ව ඉහළ පහළ වේගයෙන් සිදුවන අතර පෙරට වඩා කෙටි බවක් පෙන්눔 කරයි. පෙරසීම නැවතත් චෛතසික කරා හිත යන අතර එදෙස බලා සිටීම විඩාවක් නොවන අතර ප්‍රියමනාප ලෙසින් බලන විට සිත හුස්ම දෙසට යොමු කරන්න යොමු කරන විට මද ආයාසයක් දැනේ. කොපමණ ප්‍රමාණයක් මොන විදිහේ අරමුණද යන්න මතක නැත. බෙල්ලේ තද බව සැහැල්ලු කර ගැනීමට ඉරියව් ඉරියව්ව සීරු මාරු කෙලිමි. තද ගතිය නැති වී හොඳට හිස සිසිල් වී ලේ ගමන් කරන ආකාරය පෙනී පර්යංකයේ පාදවල වේදනාවන් දෙසටත් අවධානය යොමු කරමි. ඉන් සිත ඉබේටම අයින් වී අරමුණ කරා සිත ගමන් කරයි. කාලය ගත වීම පවා නොදැනීම පර්යං නොදැනීම පර්යංකයේ අවසන් කරමි. තෙරුවන් සරණයි. මේක උත්සාහයක් කරලා තියෙනවා ගියාට පස්සේ නැවතෙනකොට අරමුණ වේගෙන් සිද්ධ වෙනවා නැත්නම් හිමීට සිද්ධ වෙනවා. ඒක සම්පූර්ණ චක්‍රය ඉවරයි. අරමුණට ඉස්සලා අරමුණ මෙහෙමයි මූල කර්මස්ථානේ මෙහෙමයි අරමුණ ගියාට පස්සේ මෙහෙමයි. මොන අරමුණ ආවත් අතුරු අතුරු අන්තරාව ආවත් මේ චක්‍රය අල්ලන්න දන්නවනම් ලියන්න දන්නවනම් මොන්නම අතුරු අන්තරාවකින්වත් අරමුණ කඩන්න බෑ. සතිය කඩන්න බෑ කියන එක ඔප්පුවේ. එතකොට උත්සාහයක්වත් කරන එකක් නැහැ. ඕන කෙනෙක් ඇවිල්ලා ගියාම අපි කියන්නේ වතුර වලකට පිරිසිදු තියෙන වතුර වලට ගලක් ගැහුවයි කියන්නේ. ගහපුවම වතුර තරංගමාල නගිනු ඇත්ත. ආයෙ ගලක් ගැහුවේ නැත්නම් තැම්පත් වෙන එකත් ඇත්ත. එතකොට ආයෙත් යුරෝපේනවා තැම්පත් වුණාට පස්සේ අඩිය පේනවා. අනිත් වගේ තැම්පත් වෙන්න ගල ගහන ඉතින් කොහොමද ගල ගැහුවට පස්සේ කොහොමද? මොකද වතුර කියන එක කොහොමද තැම්පත් වෙනවා? ඒකට තටමන්න ඕනේ නැහැ. මේ ගල ගහන ඉස්සරයි පස්සේ දෙක සංසන්දනය කිරීම විතරයි අපි භාවනා වෙද්දී ගන්න විශ්වාසය සඳහා. ඒක නිසා කොයිච්චර ගල් ගැහුවත් ගල් ගැහුවේ නැතර ඉච්ච ගමන් වතුර තැම්පත්. ආන්න ඒක දිහා ඒක ඉස්මතු වෙන විදිහට ලියන්න දන්නවනම් මේ ජීවිතේ කිසිම කෙනෙකුට මොනම විදිහකට කෙලසන්න බෑ. ඒ තරම්ම සතිය බලවත්. අපිට විශ්වාස නැති නිසා තමයි අපි හිතනවනේ නේ එන අරමුණු හරි බලවත්. සතිය දුර්වලයි කියලා හිතනවා. ඒක ආධුනිකයාගේ හැටි. නමුත් කවදා හරි ජීවිතේ ඉවර වෙන්නේ භාවනා ජීවිතේ ඉවර වෙන්නේ මොන්නම කෙලෙසකටවත් සතිය කෙලසන්න බෑ. ඒ කොහොමද ඔප්පු කරන්නේ? කෙලසුවාට පස්සේ ඇවිල්ලා ආයෙ සතිය පිටලා බලනවා මොකක්වත් වෙලා නැහැ. අන්න ඒ බව ඇති කරගන්න මරණයට යන්න ඉස්සෙල්ලා ඒ විශ්වාසෙ කියලා කියන්නේ ඕන කෙනෙකුට එන්නේ කියලා. කළු ලෑල්ලේ මොනවා ලිව්වත් මකණෙන් මකලා දාන්න. පැන්සලෙන් මොනවා ලිව්වත් ඉරේසරකින් මකන්න පුළුවන්. බුදුසසුන අපිට දීලා තියෙන අන්න එහෙම එකක් යොද යොදා බලන්න. ඔය වෙලා තියෙන කරදර මදි තවත් කරදරෙන් දැරලා ඉවරුණාට පස්සේ සතිය පිහිටීම හරහා නැතේරම ඉවත් කළ හැකි මැකිය හැකි අහෝසි කළ හැකි කර්ම වාටපත් කරගන්න. ගරු ස්වාමින් වහන්සේ මාගේ මৌলিক කමඨහන ආනාපාන සතියයි. මම දැන් මෙතනෙයි සිතා ඉඳගතිමි. ආශ්වාසයේ උදරයේ පිම්බීමෙන් හඳුනා ගතිමි. උදරයේ හැකිලීමෙන් ප්‍රශ්වාසයේ හඳුනා ගතිමි. ආශ්වාසයේ ඉවර වී ප්‍රශ්වාසයේ පටන් ගන්නා අතර කාලය කුඩා වුවත් ප්‍රශ්වාසයේ ඉවර වී ආශ්වාසයේ පටන් ගන්නා අතර කාලය තරමක් වැඩිය. එම හිස් අවකාශයේ බලා හිඳිමි. මේ අයුරින් සතියෙන් හිඳිමි. සුළු වේලාවකදී ආශ්වාස ප්‍රශ්වාස සංසිඳී යයි. ටික වේලාවකදී ශබ්ද ඇසේ. ඒවා නම් නොකරමි. ඒවා ඇති වී පැවතී නැති වී යන හැටි බලා හිඳිමි. එක් එක් ශබ්දයට එක් එක් ශබ්දයන් එයි. වේදනාද එයි. සිතුවිලි බොහෝ නැත. මේවා කිසිවක් නම් නොකරමි. බලා හිඳීම පමණක් සිදු කරමි. මෙසේ පැයකට ආස ආසන්න කාලයක් පර්යංකයේ හිඳිමි. සක්මන નિરાයාසයෙන් කෙරේ. සතියෙන් බලා හිඳිමි. රූපද පෙනී. ඒ ගැන වැඩි තැකීමක් නැත. සිතුවිලිද එයි. ඒවා මගේ නොවන බව හඳුනා ගතිමි. සක්මන નિરાයාසයෙන් කිරි. පැයක් පමණ කාලයක් කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ওই සද්ද දිහා බලන ඉන්නේ මේ හැම සද්දයකටම ඒකටම ආවේනික හටගැන්මක් තියෙනවා. ඒකට ආවේනික විචිත්‍රත්වයක් තියෙනවා. ඒකටම ආවේනික නැතිවීමක් තියෙනවා. ඒ නිසා හැම සද්දයක්ම තව සද්දෙක වෙනස්. ඒ වගේම හිතවිල්ලක් ගත්තත් ඒකටම ආවේනික මුලක් තියෙනවා, මැදක් තියෙනවා, අගක්. සද්දෙන් වෙනස්. වේදනාවක් ගන්න ඒකටම ආවේනික මුලක් මැදක් අගක් තියෙනවා. හිතවිලි ශබ්ද වලින් වෙනස්. මෙන්න මේ විදිහට මේවා වෙන් කරලා දැනගත්තාම පරිච්ඡේද කරපුවා එකකවත් විස නැහැ. කලවම් වුණොත් මේවා පටලැවුණොත් අතුරු එකට එකට පටලැවුණොත් හරි විසයි. ඒක ජාලයක් වඩටපත් වෙනවා. මේ එක එක වෙන් කරලා දැනගත්තට පස්සේ එකකවත් විස නැහැ. එකකවත් වද දෙන්න පුළුවන් ගතියක් නැහැ. අන්න ඒක විසදව දැක ගැනීම තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. ඒක ඕන කෙනෙකුට එන්න කියන්නේ. ආපුවාම මේ දෙන්නේ අතර ඉඩක් තියෙනවා. අන්නේ ඉඩේ නැවත සතිය පිටවයි. ඒකට මේ හැම දෙයක් අතරම සතිය නිකන් ජාලාවක් වගේ කියනවා. හරියට මීපැණි පුරවලා තියෙන මීවදයක් වගේ. මේවා හරිම ෂඩාස්සාකාරයි. මේ මීපැණි ටික දරාගෙන ඉන්නවා. ඒක ඔක්කොම එකිනෙකට සම්බන්ධයි. අන්නේ වගේ තමයි තියෙන මේ සති ජාලය මොකෙන්වත් කඩන්න බෑ. පොඩි හැලහිප්පි හැප්පීමක් විතරක් කරන්න පුළුවන්. ඒක ගැන පශ්චාත්තාප වෙන්නේ නැතුව නැවත සතිය පිටවන්න යන්නේ. එතකොට මතුවෙන මතුවෙන හැම අරමුණකම මේ භංගුර භාවයේ කඩ කඩ වෙච්ච ගතිය, පැලිරි ගිහිලා තියෙන පැතිය දැක්ගත්තොත් පේනවා මුළු සංසාරෙම ඔච්චර තමයි තියෙන්නේ. ඒ නිසා ඕක ගැන බය වෙන්න දෙයක් නැහැ. මේ පූට්ටුවක් මෙතන තියෙන්නේ. ඒකට කියනවා ඝණයක්, සන්තතියක්. මේ කඩලා බලනකොට ඝන විනිභෝග කරලා බලනකොට සතිය කොච්චර බලවත්ද මේ පැමිණෙන දේවල් කොච්චර භංගුරද කියලා Tamanට ආත්ම විශ්වාසය වැඩෙනවා. ඒකේ ආරම්භය වගේ තමයි පේන තියෙන රචනය ආගෙන ඉනකොට පේන්නේ. ඒක දිගට පෝෂණය වෙන්න අරින්න අනුග්‍රහ වෙන්න අරින්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මම පර්යංක භාවනාවට වාඩි වී මූල කර්මස්ථානයේ වූ පිම්වීම හැකිලිම පිළිබඳව මෙනෙහි කළෙමි. මෙසේ ආශ්වාසයේ සිදුවන විට උදරය පෙදෙස පිම්බෙන ආකාරය, ප්‍රශ්වාසයේ පිටවන විට හැකිලෙන ආකාරය නිරීක්ෂණය කළෙමි. මෙසේ හුස්ම කීපයක් නිරීක්ෂණය කළෙමි. එක්වරම ආශ්වාස ප්‍රශ්වාස වේගය අඩු යන අයුරු මට දැනුනි. ඒ සමගම ආශ්වාසයේ නොදැනීම යන ආකාරයත් ශරීරයට සැහැල්ලුවක් දැනෙන ආකාරයක් දැනුනි. සැහැල්ලු තැනක මා රැඳී සිටින්නාක් මෙන් දැනුන විට සුදු පාට වලාකුළු පාවී යනවා මෙන් දුටිමි. එම වලාකුළු තව වේලාවක ඊටාම ඝනභාවයෙන් කිරිගරුණ ගල් වැනි ස්වරූපයක් ගන්නා බවත් තවත් වේලාවක ඊටාම සියුම් පුළුන් රොදක්සේ පාවී යන බවත් නිරීක්ෂණය විය. විටින් විට රිදී ඉරක් වැනි දෙයක් ඒ මත පතිත වන බවක්ද පෙනුනි. මෙසේ මිනිත්තු 30ක් පමණ ඉතා සැහැල්ලුවෙන් බලා සිටිද්දී ක්‍රමයෙන් ඒවා නැති වී යන අයුරුද නිරීක්ෂණය කළෙමි. ආශ්වාස ප්‍රශ්වාසයේ දිස සිත යොමු කළත් එය ඊතා සිහින්ව සිදුවන ආකාරය නිරීක්ෂණය විය. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී වම දකුණ මෙනෙහි කරමින් ඔසවනවා තබනවා යයි මෙනෙහි කරමින් මෙතෙක් සක්මන් කළෙමි. වරින් වර සිත පිටතට යන අවස්ථා ඇති විය. එහෙත් අද සක්මන් කරගෙන යාමේදී මෙනෙහි කිරීමක් නොකර පාදයෙන් පාදයට සිත මාරුවන අයුරුත් පියවර කීයක් ලැබුවත් සිත පිටත නොයා එසේම මාරුවන අයුරුත් අද්දුටු වෙමි. තවදුරටත් භාවනාව කරගෙන යාමට උපදෙස් ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේකේ හැමත වාක්‍යෙම ඉඳලා තියෙන ආකාරසා අයුරු. මේකට කියන්නේ ආකාර පඤ්ඤත්තිය කියලා. මෙන්න ආකාර පඤ්ඤත්තිය බලන්න පටන් අරගත්තොත් හිත පිට යන්නෙම නැහැ. ඉතින් දෙතෙන්ට යනකම් හිත පිට පිට පැන තමයි තියෙන්නේ. ඒ නිසා හැම ආකාරයක්ම හැම අයුරක්ම ආකාර පඤ්ඤත්තියක්ම දැක ගන්නා සුළුට යන්නේ එකටවත් විරුද්ධ වෙන්න එපා. ඒතර තමයි වෙන මොන ආකාර මාරුණත් සතිය කඩා ගන්න යන. ඒ නිසා කියන එකට ආකාර පඤ්ඤත්තිය කියලා මේක අපි හයියහත්ති තියෙන වෙලාවේ ලෙඩ නැති වෙලාවේ තරුණ වෙලාවේ දක්ගත යුතුයි. ලෙඩ වුණාට පස්සේ වයසට ගියාට පස්සේ මරණ මොහොතදී බලන්න බෑ. ඒ නිසා මේක ආකාර පඤ්ඤත්තිය කියලා මේක තව තව උත්සන්නව දැක ගන්න උත්සාහ කරන්න. තෙරුවන් සරණයි පූජනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වම දකුණ සිතුවිලි මත පියවර ගණනාවක් තබන විට සමහර විට කර්මස්ථානයෙන් පිට යනවා නැවත සිත කර්මස්ථානයෙන් වෙත යොමු කරනවා දැන් ලනු පැදුර මත සක්මන් කරන විට පෙරතරම් වේදනාවක් නැත වැලි මත පියවර තබනවා හා සම තත්වයට එනවා වගේ වැටහෙනවා දකුණු පාදයේ ටිකක් රළු මට්ටමින් තිබෙනවා පර්යංක භාවනාව ඊයේ සවස භාවනා අරමුණට පෙර සිටි පර්යංක අරමුණ දෙස බලා සිටිමි. ආනාපාන සතිය වැඩුවෙමි. හුස්ම රැල්ල දකුණු නාස්පුඩුවෙන් විවරයේ get happy සීතල වාතය නාස්කුහරය තුලට ගමන් කළ බවත් නැවත රස්නේකුත් සමග ප්‍රස්වාසයේ පිට වූ බව දැනගතිමි. එම ආකාරයෙන් හුස්ම දෙස බලා සිටි මා ආයාසයෙන් දිග හුස්මක් සහ දිග ප්‍රශ්වාසයක් පිට කෙලිමි. ඊට පසු නැවතත් කෙටි ආශ්වාස ප්‍රශ්වාස දිගටම බලා සිටිමි. දකුණු කකුල වේදනාවක් ආවිට වේදනාව මෙනෙහි කෙලිමි. ඊට පසු ශරීරයේ පර්යංකයේ සිටිනා බව දන්නා නමුත් ඊටාම සියුම් ආකාරයෙන් තිබූ බව මට වැටහි ගියා. එසේ සිටිමින් ආනාපාන සතිය වැඩූ මට ශරීරයක් ඇතිය නොදැනී ගියා. ඒ සමගම මට හුස්ම ඉහළ පහළ යන ආකාරයද නොදැනුණා. මම ඒ දෙස සිහියෙන් බලා සිටියා. ඒ අතර වාරයේදී කීප වරක්ම සිටිතැනින් විසිවෙන ආකාරය දැනුණා. ඒත් පර්යංකෙන් නැගිටින්න හිත දුන්නේ නැහැ. පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ පතනා බෝධියකින් මේ ආත්ම භාවයේදීම සසර දුකින් නිදහස් වේවා. තෙරුවන් සරණයි. මේ වගේ ගැම්ම ගත්ත වෙලාවේ එහෙමම ඒක ගත්ත පදම දිගට අරගෙන යන්න උත්සාහ කරන්න. එතකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා. අර මහන්සි වෙච්ච එකේ ප්‍රතිඵල එකලස ආපු ගමන් එන්න පටන් ගන්නවා. එකලස කඩා ගන්න නැතුව පවත්තන්න වැඩි වේලාවක් පරියන්කේ ඉන්න වැඩි වේලාවක් සක්මනේ ගත කරන්න අවස්ථාව හොඳයි. අවසරයි ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් මළුවේ මම දැන් එවිදිනවායයි සිතා දකුණ මම වශයෙන් සිතමින් පාද තැබුවෙමි. පියවර 10ක් තබා දකුණු පාදයේ සිදුවන ක්‍රියාවන් ගැන විමසිල්ලෙන් බැලුනි බැලුවා. පතුලේ විලුඹ මැද කොටස ඇඟිලි බිමට පතිත වන විට විලුඹ බරට වදින ආකාරයත් ක්‍රමයෙන් මැද කොටස සහ ඇඟිලි පොළවේ පතිත වන ආකාරයත් සතියෙන් බලා සිටියෙමි. වැස්ස නිසා වැලි තද වී ඇති නිසා ගල් කැට පතුලට තදට දැනුණා. දකුණු කකුල බිමට වදින විට වම් කකුල සැහැල්ලුවෙන් ඇති බවක් දැනුණා. වලලු කර ළඟින් පස්සට නැමෙන බවක් දණහිස්ස ඉදිරියට නැමෙන බවක් ඒ අතර මස්පිඩු පතුල බිමට තබන විට තෙරපෙන බවක් දැනුණා. මේ අතර පාදවල උණුසුම් වන ආකාරයත් සිසිල් වී යන බවත් විටෙන් විට දැනුණා. සක්මනේ යෙදී විනාඩි 10ක් පමණ වන විට නිදිමත ගතියක් සහ පාවෙන ගතියක් වගේ දැනුණා. ඒත් මම කෙලින් ඇවිදින බවත් පාද નિરાයාසයෙන් ඉදිරියට ඇදී යන බවත් දැනුණා. ලනුපැදුරේ ඇවිදින විටත් කෙඳිවල තද ගතිය, කැපෙන ගතිය ඇඟිලි පෙදෙසට හොඳින් දැනුණා. වැලිමලුවේදී වගේම නිදිමත ගතිය පාවෙන ගතිය හා નિરાයාසයෙන් පාද ඉදිරියට යැවෙන බවත් කෙලින් යා නොහැක යා හැකි බවත් දැනුණා. පර්යංකය පර්යංකයේ වාඩි වී මම දැන් වාඩි වී ඉන්නේ යයි සිතා ඒ දෙස මනසින් බලාගෙන සිටියා විනාඩි දෙකකින් පමණ බඩ පිම්බෙන හැකිලෙන බව දැනුණා. පපුව පපුව උගුර පෙදෙසද පිරිමැදමින් හුස්ම ඉහළ පහළ යන ආකාරයේ බලා සිටියා. වර එක දිගටත් වර එක කෙටියටත් හුස්ම රැල්ල ඇදෙන බව දැනුණා. ඉන්පසු නාසයේ වම් පැත්තෙන් ආශ්වාසයේ ඉහළට ඇදෙන බවත් දකුණු පැත්තෙන් ලාවට ඇදෙන බවත් දැනුණා. මෙසේ වරක දිග හුස්මත් වරක කෙටි හුස්මත් ඇතුල්වන පිටවන බව සතියෙන් බලාගෙන සිටියා. පිටවන හුස්ම රැල්ල උණුසුම් බවත් ඇතුල්වන හුස්ම රැල්ල සිසිල් බවත් දැනුණා. ටික වේලාවකින් හුස්ම නාස්පුඩ ළඟ පමණක් තෙරපෙන බවක් දැනුණා. ඉන්පසු හිස් අවකාශයේ දෙස සතියෙන් බලා සිටියා. අවකාශයේ කළු පාට, තද නිල් පාට, ලා නිල් පාට වශයෙන් විවිධ වර්ණීන් පෙනුණා. ඒ අතර නොපැහැදිලි රූපද දිස්සුණා. ඒවා අල්ලා නොගෙන ගලා යන්න හැරියා. විවිධ සිතුවිලිත් වරින් වර සිතට ආවා. ඒවත් නැති වී යන්නට හැරියා. ටික වේලාවකින් නිින්දකට වැටෙනවා වගේ දැනුණා. විනාඩි 30ක් පමණ එසේ ඉන්න ඇති. ඇස්සර බලන විට නිදා සිටි ගතියක් මට දැනුනේ නැහැ. නිින්ද නොගිය බවත් මට දැනුණා. ස්වාමින් වහන්සේ නිවැරදිව භාවනාව කරගෙන යන්න ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඊතරුවන් සරණයි. මේ විදිහට ඕන මතුවෙන ආකාරයක විදි දීලා විවෘත මනසෙන් යන්නේ. එතකොට බොහොම ඉක්මනයි භාවනාව. ත්‍රිවිධ රත්නයේ පිහිටා යති පූජ්‍ය ගරුතර හිමියන් වහන්සේගෙන් අවසරයි. සක්මන් භාවනාව මූල කර්මස්ථානයේ සිත පිහිටුවා ඊයේ සවස සහ අද දින උදය භාගයේ සක්මනේ යෙදුණෙමි. වම දකුණ ලෙස සක්මනේ යෙදෙන විට මැලිමලුවේ සහ ලනුපැදුරේදී වම් පාදයට පතුලට වඩා දකුණු පාදයේ පතුලේ වඩාත් ගොරහැඩි ස්වරූපයකට දැනුනි. එමෙන්ම දකුණු පාදයේ පතුලේ ඇඟිලි පැත්තට ආසන්නව උණුසුම් බවක්ද ඇඟිලි හා විලුඹ කොටසේ වම් පසට වඩා ගොරහැඩි රළු බවක්ද දැනුනි. දකුණු කකුලේ දැනුණු උණුසුම් බව සමහර අවස්ථාවේදී වලලු කර දක්වා ගමන් කෙරුනි. සක්මන අවසන් වූ පසුවද මෙම උණුසුම් බව අකණ්ඩව පැවතුනි. පර්යංක භාවනාව පර්යංකයට සිත යොදා නාසාග්‍රේ සිත පිහිටුවා ගත හැකි ආකාරයට සම සමසිතකින් පර්යංක භාවනාවේ යෙදුණෙමි. සමහර අවස්ථාවල ආරම්භයේදීම ආශ්වාස ප්‍රශ්වාස නොදැනෙන නිසා සිතාමතා හුස්ම පොද කීපයක්ගෙන නොදැනෙන නිසා අනතුරුව ස්වභාවික ලෙස ආශ්වාස ප්‍රශ්වාසයේ යෙදුණෙමි. හුස්ම පොද නිරීක්ෂණය කරන විට වම්නාස් පුඩුවට වඩා දකුණු නාස් දකුණු නාස් කුහරෙහි වාතයේ වැඩියෙන් ගැටෙන ආකාරයක් දැනුනි. සමහර විට මෙය වම්නාස් කුහරයට මාරු විය. වැඩි අවස්ථාවක දකුණු නාස් කුහරෙහි මෙම ස්වરૂපය දැනුනි. උදර ප්‍රදේශයේ ආශ්වාස කරන විට ප්‍රශ්වාසයට වඩා උස් ආකාරයක් දැනුනි. උදරයේ සහ පපු ප්‍රදේශයේ සසඳන විට මෙම උස්වීම උදරයට වඩා අඩු මට්ටමක පැවතුනි. සමහර අවස්ථාවලදී ආශ්වාස ප්‍රශ්වාස කිසිවක් නොදැනී භාවනාවේ යෙදුන අතර සමාධිගත ස්වરૂපයක ලක්ෂණද නොපෙනුනි. අද උදේවරුේ පර්යංකයේ දී භාවනාවේ යෙදෙන විට හුස්ම පොද සියුම් වී සමාධිගත ස්වરૂපයට පත්විය. ගත සිත සැහැල්ලුය, निराමිෂය. මේ ඔබ වහන්සේ පැවසූ අදුක්කම සුඛ මට්ටම දැයි සිතුනි. ඉරියාපත භාවනාවේ යෙදෙන විට උදය අවදි වීමෙන් සුළු වේලාවකට පසුව භාවනාවේ පැවති निराமிස සැහැල්ලු නිදහස් ස්වરૂපයේ සමහර අවස්ථාවලදී ප්‍රකට විය. එය විටින් විට කැඩී පෙර පැවති චර්යා ගුණද ගුණාංගද ප්‍රකට වූ බව අවබෝධ විය. ඔබ වහන්සේට නිරෝගී සුව අත් වේවා. මානව වර්ගයාට මෙම උදාර මෙහෙවර නිර්වාණය දක්වා කිරීමට ලැබේවා. මේක ලියලා තියෙන මේ සමසිතින් කරන්න හදනවා කියලා සමසිතින් කරනවා කියලා කියන්නේ එන දෙයකට ලෑස්තිලා යන්න. එතකොට ඔය එන කිසිම දෙයක නපුරක් නැහැ. විසම හිතක් තිබුණොත් විසමයි. නිසා එන්නේ එන්නේ එන්නේ එන දෙයකට ලෑස්තිලා යෑම තමයි කරන්නේ. එතකොට හැම දෙයකම ධර්මයක් ඉගන්නවා. නිසා හිත නපුර කරගන්න නැතුව ඉදිරියට කරගෙන යන්න කියලා. මම හිතන ඒ ප්‍රශ්න